uh, කාලෝ අයං වදන්තා සම්මත්සවින් කාලෝ අයං වදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරිහතු සම්මා සම්බුද්දස්සේ ආදිවත්තු අරිහතු ඊළඟ සම්මා සම්ප්‍රජානන වහන්සේට මාගේ নমස්කාරේ වේවා

ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන මේ කිස්සේ ප්‍රෝධාත් කලේ ගුණී සුදුකාරී යම්තාත් සත්‍වේ බලාගෙන සිටිනවා නම් ඒ සියලුම සත්‍යයන් මේ උතුම් සත්‍යමයේ ශ්‍රවණය කරගනිත්වා ධර්ම සුදර කරගනිත්වා කියලා දිස්ථාන අපි මේ මොහොතේදී සූදානම් වන්නේ ලෝතුරා සදාගත සම්මා සම්බුද්ධයාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුට පහළ වෙලා ලෝක සත්‍යයන්ගේ හිතසුව පිණිස මහා කරුණාවෙන් ලෝකයාට කියලා දුන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව ධර්ම කාරණා කිහිපයක් ඇසුරෙන් තොර බේරගන්න. අපි මෙහෙම කල්පනා කරලා බලන්නට ඕන සතාගත බුදුජානන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන කාල සීමාව දිහා බලුවට පස්සේ ඒ කාල වකවානුවේදී නොඑක් නොඑක් මතවාද දෘෂ්ටි පෙට්ටින් වෙලා නොඑක් නොඑක් ඇදහිම් ක්‍රම තිබෙනවා නොඑක් නොඑක් ආගම් මෙන්න මේ නොඑක් නොඑක් ඇදහිලි විශ්වාස ආගම් ක්‍රමයන් තිබෙන කාලකයි තථාගත බුදුරජාණන් වහන්සේ නමකුත් මේ ලෝක දාසුවට පහළ වෙන්නේ. ඒතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ තාක්කල් ලෝක සත්වයෝ කාටවත් ලෝකයේ පිටිපස්ස යථාර්ථය මොකක්ද කියලා අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ. මේ තථාගත බුදුජානක වහන්සේ නම පහළ වෙලා ඒ කාරණාව පිළිබඳව පෙන්වලා දෙනකන් ලෝකයේ යථාර්ථය මොකක්ද කියලා කියලා දෙනවා. හැබැයි එදා හිටපු මිනිසුන්ට දුක කියලා එකක් දැනුණා. දුක කියලා එකක් තේරුණා. දැන් අපි මෙහෙම හිතලා බලමුකෝ. අපි කල්පනා කරලා බලමු අපිට අද දවසේදී දුකක් දැනෙනවා. මොන විදිහේ දුකක්ද කියලා බලුවොත්ේම ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව දුක, දෝමනස් උපායාස කියන දුකිනි ටික අපිට දැනෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒ දුක්ගින්නේ අපිට දැනුණාට අපිට තේරුණාට ඒ දුකෙන් නිදහස් වෙන්න දුකෙන් ගැලවෙන්න අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ දුකෙන් ගැලවෙන ක්‍රමවේදී පිළිබඳව තෝරගන්න පුළුවන්කමක් ලැබිලා අපි කල්පනා කරලා බලන්නට ඕන මෙන්න මේ විදිහට අපි හිතමු යම් කිසි කෙනෙකුට හිතෙනවා අපිට නම් මේ ගිහි ගෙදර හරි කරදර වැඩි. දුක්ඛ දෝමනස්ස කම්කටොළු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ දුක නම් විඳ විඳ ඉච්ච බෑ. මේ දුකෙන් ගැලවෙන්න ඕනේ, මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා කෙනෙකුට හිතෙනවා. මේ ඉදිරි ඉවර වෙලා තමගේ ධර්මමාන වත හැරලා තමගේ වතු පිටි ගෙද ගේ දොර ඉදකඩන් ඔක්කොම අතහැරලා දාලා මේ කිනා යනවා යන්න කොහෙටද කැලයක් මැදට යනවා. කැලයක් මැදට ගිහින් ඉවර වෙලා එයා කැලේ ගල් ගුහාවක වාඩි වෙලා එයා මොකක්ද දන්නවද කරන්නේ? එයා කලේ ගල් ගුහාවක වාඩි වෙලා හුස්ම දිහා බලනවා. මොකද්ද කරන්නේ? හුස්ම රැල්ල දිහා එයා බලාගෙන ඉන්නවා කැලේ ගල් එනක් ඇතුළට ගිහිල්ලා වගේ. එක වේලයි ආහාර ගමට ඇවිල්ලා බඩගිනි වෙච්ච වෙලාවට එක වේලක් ආහාර මොන හරි ටිකක් අරගෙන අර කැලේ ගල් එනකට වෙලා එයා හුස්ම රැල්ල හිත තියාගෙන ඒ ඔස්සේ හිත එතන පිටවෙන්නේ නෑ. එහෙම නැත්නම් මොකක් හරි රූප නිමිත්තක් කරගෙන අපි හිතමු මොකක් හරි කසින වන්දනයක් හරි මොකක් හරි හදාගෙන ඒක දිහා බලාගෙන ඒ තුල හිත පිහිටගෙන එයා ඉන්නවා මේ ඉන්න අතරතුරදී මේ හුස්ම රැල්ල හිත පිහිටවගෙන හරි ඒ රූප නිමිත්තකට හිත පිහිටවගෙන හරි එයා දිගින් දිගට දිගින් දිගට ඒ තුල ඉඳලා ඉඳලා මෙයාට කවදා හරි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ මොකක්ද කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේ මොකක්ද කියලා වටහා ගන්න තෝරගන්න නුවණ පහළ දැන් මම කැමති මේ ධර්ම දේශනාව කරගෙන යන අතරතුරදී මේක ඔහේ අහගෙන ඉන්නට වැඩිය අපිට දැනෙන දේත් එක්ක මේක පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යන්න. දැන් අපිට හිතෙන්නේ ඒ විදිහට ඒ ගල්ලෙනක් ඇතුළට ගිහිල්ලා කෙනෙක් වාඩි වෙලා එක අරමුණක හිත තියාගෙන ඉඳලා ඉඳලා කවදා හරි පටිච්ච සමුප්පාදය කියන ඥාන දර්ශනේ පහල කරගන්න පුළුවන් නේද බැරිද? අපි හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා. හැබැයි මේක එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනත් නැහැ. සද්ධර්මයක් දේශනා කරන්න ඕනත් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු නිගණ්ඨ නාථ පුත්‍රලා අසිත තවුසලා උද්දකලාම පුත්‍රලා ඉස්සලම නිවන් යනවා. ඒ නිවන් යන්නේ ඒ අය මොකද්ද කළේ දුකෙන් ගැලවෙන්න කියලා දුකෙන් නිදහස් වෙන්න කියලා කැලේට ගිහිල්ලා මොකද්ද කළේ ඒක ආරම්භක හිත තියාගෙන භාවනා කළ අට සමාපatti උපදවගත්තා. නිගණ්ඨ නාද පුත්‍රගේ අතහැරීම කොච්චරද කියනවා නම් ඇදගෙන ඉන්න වස්ත්‍රයක් අත්හැරලා. දැන් අපි හිතනවා නම් මේ භෞතිකව අපි ළඟ තියෙන වස්තු දේපල සියල්ල අතහැරලා දැම්මට පස්සේ නිවන් දකින්නවා කියලා. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද දන්නවද? මේ සියල්ල අතහැරලා ඇදගෙන ඉන්න වස්ත්‍රයක් අතහැරලා ගිහිල්ලා කැලේ ගල්ලෙනක වාඩි වෙලා ඉන්න මොකටද? නිවන් දකින්න. ඒ වැඩේ කරගන්න පුළුවන් නේද? එහෙම පුළුවන්කමක් තියනවා නම් එහෙම නිර්වාණ ධර්මයේ කියන එක චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක අවබෝධයක් ලබන්න පුළුවන් නම් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංකී කල්ප ලක්ෂ ගණනක් පාරමිතා දම් පුරලා අපිට චතුරාර්ය සත්‍ය කියලා එකක් දේශනා කරන්න ඕනේ. අවශ්‍ය නැහැ. පටිච්ච සමුප්පාදය කියලා ධර්මතාවය පෙන්වලා දෙන්න ඕනේ. ඒ තුනේ එහෙනම් අපි තෝරගන්න වෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයක පහළ වෙන පළවෙනිම කල්යාණ මිත්‍රාණන් වහන්සේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ පිට මේ දහම් පරයය අවබෝධ කරගන්නට මේ ලෝකේ අසහාරත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් පුළුවන් වෙන්නේ තවත් සසගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි විතරයි තනියෙන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේක තනියෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එහෙනම් තථාගත බුදුජානන් වහන්සේ නමක් කරනකොට මේ ධර්මය තනියෙන් අවබෝධ කිරීමේ හැකියාව ලබන්නේ පස්සේ බුදුජානන් වහන්සේ. දැන් එහෙමනම් අපි තෝරගන්න ඕන ඒ තථාගත බුදුජානන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කරනකොට අවබෝධ කරගත් ශ්‍රාවකයෙක් තමයි ඊළඟට මේ ඥාන දර්ශනය පහළ කරගන්නේ. අන්නේ ශ්‍රාවකයෙක් දේශනා කරන ධර්මයක් ශ්‍රවණය කරගෙන තමයි ඊළඟට තව කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා දිගින් දිගට ධර්ම අවබෝධ කරගත්ත ශ්‍රාවක පිරිසක් නිර්මාණය වෙනවා. අනේ ශ්‍රාවක වැඩට අපි කියනවා කල්යාණ වැඩ කියලා. කල්යාණ මිත්‍ර පරම්පරාව කියලා. යම් දවසක ඔන්න ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අතුරුදහන් වෙලා ගියොත් අර බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා ලෝකෙදී නොබෙදී පවත්වගෙන එන ඒ ආර්ය කලන වැට කියන කතුරුදහන් වෙලා ගියාට පස්සේ කොයිතරම් අපිට පොතපත තිබුණත් අකුරු තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒ අකුරු ටික කියවලා අපිට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ අකුරු ටික කියවලා මේ ධර්ම අවබෝධ කරගන්න බෑ කියලා කියන්නේ. ඒ පොතේ තියෙන අකුරු ටික අපි කියවනකොට අපි කෙනකෙනා ළඟ තියෙනවා යම් යම් දෘෂ්ටි ටික. ඔන්න ඒ දෘෂ්ටියට ගලපලා අපිට පුළුවන්කම ලැබෙන්නේ අකුරු ටික තෝරගන්න තේරුම් ගන්න. අර ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර පිරිසිදුව නොකෙදී නොබැදී ආදි කලන වැටවස්සේ පවත්වගෙන ආපු මෙන්න මේ සද්ධාව. අපි මොකද්ද කරන්නේ? ඒ කලන වැටෙන් තොරව අපි කෙන කෙනා කෙන කෙනා මොකද්ද කරන්නේ? ඒක කියවලා තෝරගන්න හදනවා. හැබැයි ඒක අපි කෙන කෙනා කෙන කෙනා කියවලා තෝරගන්න හදනකොට අපි එක එකනා ළඟ තියෙන යම් යම් දෘෂ්ටි වලට අනුකූලව මොකද්ද වෙන්නේ ඒක තේරෙන්න පටන් ගන්නවා. එතකොට එකම දහම් කරුණු 100 දෙනෙක් කියවට පස්සේ වැටහෙන්න ගන්න ආකාර 100කට. දැන් ඊට පස්සේ ධර්ම දේශනා 100ක් අහනකොට ආකාර 100ක් කියනවා. එතකොට මොකක්ද හරියි? මොකක්ද අපි තෝරගන්නේ විවරදී කියලා ගැටුම් ලොකු මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මෙතනදී අපි දකින්න ඕන කාරණාවක් තියෙනවා. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන ආකාර දෙකක් තියෙනවා. එක කොටසක් දසනේන පහතබ්බා කියලා විස්තර කරනවා. අනිත් කොටස භාවනාය පහතබ්බා කියලා විස්තර කරනවා. මේක බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්නේ එහෙම නැත්නම් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ දර්ශනයෙන් කියලා කියනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසී කියන මේ තුන් සංයෝජනයන් යම් කෙනෙකුට ප්‍රහීන කරගෙන මේ බුද්ධ දර්ශනය මොකක්ද කියලා දර්ශන භූමියටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ භාවනා කරලා නෙවෙයි. දර්ශනයටපත් වෙලා එතකොට මෙන්න මේ දර්ශන භූමියට පත්වන්නට අවශ්‍ය කරන අංග හතරක් බුදුජානක මහත්මය පෙන්නනවා සතර සෝතාපට්ටි අංගය. මේකේ මුලින්ම තියෙන කල්යාණ මිත්‍ර සේවනය. දෙවෙනි එක තියෙනවා සද්ධර්ම ශ්‍රවණය. ඒතර කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය වෙනකොට එයාගේ යෝනිසෝ මනසිකාරයේ පිටල ඒ තුල ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා නිවැරදි ප්‍රතිපදාව මොකද්ද කියන එක තෝර බේර ගන්න පුළුවන් ඥාන දර්ශනයක් පහළ ඔන්න පහළ කියන ඥාන දර්ශනය තුල ඉඳලා එතනින් එහාට යාපද සාසනේ භාවනාව මොකද්ද කියලා තෝර බේරගෙන කටයුතු කරන තැනටපත් හැබැයි අපි අද මොකද කරන්නේ? අපිට ඒව දර්ශනයක් නැහැ. නිවන කියලා මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. හැබැයි අපි නොදන්නා නිවනක් ලබා ගන්නද කියලා මොකද්ද කරන්නේ? එක හුස්ම රැල්ලේ හිත පිහිටවවි එහෙම නැත්නම් මොකක් හරි නිමිත්තක හිත පිහිටවල එක තැනක එක නතර කරන්න බලන්න. හැබැයි නිවන් දකින්නවා කියලා කියන්නේ හිත කොහෙවත් දිලා නතර කරන එක නෙවෙයි. හිත කොහෙවත් නතර කරලා තියාගෙන ඒ එක්තෙන් කරන එක නිවනේම නෙවෙයි. ඒක හොඳට තෝරගන්න ඕනේ. එහෙනම් ඒක නිවන නම් අමුතු තථාගත ධමයක් ඕන වෙන්නේ නැහැ. මේක මුලින්ම දැක ගන්න ඕනේ කතාවක්. එහෙනම් අපි මෙන්න මේ විදිහට තෝරගෙන බලන්න ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ඒ දේශනා කරපු ධර්මයෙන්ම නම් අපිට යම් මොහොතක ඒ කල්යාණ මිත්‍රයේ සත්‍යධර්මයක් ශ්‍රවණය වෙන මොහොතක අපිට ඒක අවබෝධ වෙලා ඒ දර්ශනේ පහළ වෙච්ච මොහොතක දවසක තමයි අපිට තේරෙන්නේ මොකක්ද අපිට ශ්‍රවණය වුණේ කල්යාණ ධර්මයක් කියන එක තෝරගන්න පුළුවන්කම ලැබෙන එක. ඒක කොහේ කොතනකදී කොයි මොහොතකදී වෙනවද කියන කාරණාව කියන්නේ. එහෙනම් අපි කල්යාණ ධර්මයේ තෝර බේර ගන්නකම් අපිට යම් දවසකේ ධර්මයට නුවණ පහළ වෙන්නකම් අපිට අහවලා කල්යාණ මිත්‍යා අහවලා කල්යාණ මිත්‍යා නෙවෙයි කියලා තෝරගන්නවට නුවණ පහළ වෙන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍යාව අපිට හඳුනා ගන්න ලැබෙන්නේ කල්යාණ ධර්ම තුලින් විතරයි. එහෙනම් අපි තෝරගන්න වෙනවා අපි මේ සංසාර ගමනේ මේ විදිහට ගමන් කරනකොට අපි කාටවත් මේ සසර දුකයි කියලා දැනුණට මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් හොයලා බලනකොට ඒ ක්‍රමවේදය මොකද්ද කියලා තෝර බේරගෙන කටයුතු කරනකොට අන්නේගේ නිවැරදිව ක්‍රමවේදය තෝරා බේරගන්න බැරි එකයි මේ ලෝක සත්‍යයන්ට තියෙන මුලාව කියලා කියන්නේ. මම එන්න මේ උපමාවක් කියනවා. අපි හිතමුකෝ අසුචි වලක පණුවේ දඟල දඟල ඉන්නවා. අසුචි ගොඩක පණුවේ දඟල දඟල ඉන්නවා. ඉතින් මේ අසුචි වලේ පණුවේ දඟල දඟල ඉන්නකොට අපිට හිතෙනවා නේද අනේ මේ අසුචි වලේ ඉන්න සත්වය කොයිතරම්නම් දුකක් විඳින්නේ අප්‍රමාණ දුකක් විඳිනවා කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. කුණුවික මලකුණක් අරගෙන මලකුණේ දඟල දඟල ඉන්න පණුව දිහා දැක්කම කොහොමද හිතෙන්නේ? මුන් අප්‍රමාණ දුකක් නේද මේ විඳින්නේ කියලා හිතනවා. අපි හිතමු මහා කාන්තාරයක ගිනි රස්නේ වදින තැනක වැලි පොළොවක් ඇතුළේ ඉන්නවා ඒ කාන්තාරේ වැලි පොළොව. ගිනි රස්නේ පිච්චි පිච්චි එහෙම ඉන්නකොට අපිට හිතෙනවා මොකද්ද? ඇත්තටම මෙන්න මේ තිරිසන් ලෝකේ තිරිසන් සත්වය කොයිතරම්නම් දුකක් විඳිනවද? එනම් പ്രേත ලෝකේ ගැන කතා අහලා තියෙනවා නේද? ඕන තරම් අහලා තියෙනවා പ്രേත ලෝකයේ අසුචි මල මුත්‍ර දෙමසුතු ආහාරය තරගයේ මෙන්න මේ විදිහට ජීවිත ගත කරන പ്രേතයෝ ඉන්නවා කියලා. හැබැයි ඒ ගැන සිහි කරලා බලනකොට අපිට හිතෙනවා මේ සත්තු අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. හැබැයි මම කියන ඔය දකින්න කෝණේ බොහොම වැරදි කියලා. ඇයි මම එහෙම කියන්නේ? මම මෙන්න මේ උපමාවක් කියන්නම්. අසුචි ගොඩාක් ලැබෙන වලක ඉන්න එක පණුවේ. අසුචි බොහොම කලාතුරකින් ලැබෙන වලක ඉන්න එක පණුවේ. එතකොට අසුචි ගොඩාක් ලැබෙන වලේ ඉන්න පණුවද දුක් විඳින්නේ? අසුචි චුට්ටක් ලැබෙන කලාතුරකින් ලැබෙන වලේ ඉන්න පණුවද දුක් විඳින්නේ? ඈ? අසුචි කලාතුරකින් ලැබෙන වලින් පණවනේ. එහෙනම් අසුචියේ පණුවට දුකක් කියලා දුකක් කියලා. එහෙනම් අසුචියේ පණුවට දුකක් කියලා තේරෙන්නේ. එහෙම තේරෙන්නේ. දැන් අසුචිය මොකක් විදිහට දැනෙන්නේ අප්‍රමාණ සැපයක් සුවයක් විදිහට එන්න දෙන්නේ. අර මලකුණක වහලා ඉන්න පණුවෙකුට මලකුණු ලැබෙන්න ලැබෙන්න කුණු මලකුණු ලැබෙන්න ලැබෙන්නද සැපේ තියෙන නොලබෙන නොලබෙන්න ලැබෙන්න ලැබෙන්න අපි හිතමුකෝ අපි හිතනවා අර වැලි කාන්තාරේ ඉන්න පොළඟ මහා දුකක් විඳිනවා ගිනි රස්නෙට පිච්චි පිච්චි කියලා හිතලා අපි ගෙනල්ල හේසියකට දාපු කාමරේක ගෙනත් වෙන මෙට්ටියක් උඩින් ඉන්න පුළුවන් උඩින් ඉන්න පුළුවන් කමක් නැහැ උදේ හුරු වෙලා තියෙන අනුවර්තන වෙලා තියෙන අර පරිසරයටද නැහැ එහෙනම් ඒ පරිසරෙ ඉන්නේ උට සනීපයි. හැබැයි ඌ සීතල පරිසරයකට ගෙනත් දැම්මොත් උන් ගෙහිලා ගිහලා මැරිලා ඇයි. ඌට ඒක සපක් සනීප කරපින්නේ නෑ. ඔන්න ඔක තෝරගන්න ඕනේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට අද දවසේදී මේ පංචකාමයෙන් පිළිච්ච ලෝකයේ පේන්නේ මොකක් විදිහටද? දුකක් විදිහටද සපක් විදිහටද? මේක පේන්නේ සපක් විදිහට. හැබැයි දිව්‍ය තලයේ ඉන්න දෙවියෙක් දිහාට ගිහිල්ලා බැලුවොත් ඔන්නේ දෙවියා දකින්න අර අසුචි වලේ පන්නේ දඟල දඟල හිටිය යම්තේ අපිට පෙරුණු දුකයි කියලා. අන්න ඒ විදිහට දෙවියන්ට කියලා මේ මිනිස්සුයෝ විඳින්න අකුමාන දුකක් කියලා. එතකොට මේ දිව්‍ය තලයෙන් උඩට ගිය දෙවියෙකුට පේන මේ පහළ ඉන්න දිව්‍ය තලවල ඉන්න දෙවිවරු දුකක් නේද විඳින්නේ. හැබැයි ඒ දෙවියන්ට හිතෙන්නේ Taman ඉන්නේ සැපදී එතකොට බ්‍රහ්ම තලයේ කියන බ්‍රහ්මයෙකුට හිතෙනවා රූපී තලයේ කියන බ්‍රහ්මයෙකුට. ඒ බ්‍රහ්මයාට හිතෙනවා මොකද්ද? එතනින් පහළ ඉන්නේ හැම එකම දුක් විඳිනවා. මම විතරයි මෙතන විතරයි සැප තියෙන්නේ කියලායි හිතේ. ඔබ තමයි සබඳ. මෙන්න මේ විදිහට මේ විදිහට ගිහිල්ලා බැලුවට පස්සේ මේ ධර්මතාවය මොකද්ද කියලා පටිච්චසමුප්පාදය තුලින් අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයෙකුට පේනවා මේ 31 ලෝක ධාතු තලයේ තියෙන අප්‍රමාණ දුක් ගොඩක් නිසා සැපයි කියලා ගන්න එක මාත්‍යයක්වත් නෑ කියලා තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක තේරෙන්නේ කවදා හරි අවබෝධ ධර්මයේ එකපු දවසට. එතකන් ඒක වැටහෙන්නේ නෑ. තේරෙන්නේ නෑ තෝරගන්නත් නෑ. ඉන්න තැන සැපයි කියලා තමයි හිතන්නේ. මේ ඉන්න තැන හැර වෙන නම් සැපයක් නැහැ කියලයි අපි ජීවිතේ කටයුතු කරන්නේ. දැන් එන අපි කල්පනා කරලා බලමු වෙන මේ විදිහට අපි හිතලා බලමුකෝ අපි අතර කවුරු හරි කෙනෙක් ඉන්නවද දුකට පත්වන්න කැමති? අවංකවම අහලා බැලුවොත් අපි කවුරු හරි කැමතිද දුකින්දිට කැමති නැහැ. ජරා දුකට මරණ දුකට ශෝක පරිදේව දුක දෝමනස් උපායාස කියන දුක ලං කරගන්න කැමතිද කවුරුහරි? දැන් එහෙම කැමති කෙනේ ඔක්කොමලා දුකට අකමැතිද නැද්ද? අකමැති. එනම් මුළු ජීවිත කාලේ පුරාවට උපන් දායතන මේ දක්වා අපි හැමේ දුක නැති කරගන්න ක්‍රමයක්ද දුක ලං කරගන්න ක්‍රමයක්ද? අපි හැමේ දුක නැති කරගන්න ක්‍රමයක්. එනම් හිතලා බලන්න මේ ලෝක සත්‍ය සෑම සියලු දෙනාම දුක නැති කර ගැනීමේ ක්‍රමයක් හොයමින් ඉන්නවද නැද්ද? හොයමින් තාම හොයනවද නැද්ද? තාම හොයනවද? හැබැයි අමුණා. හැබැයි අමු වෙලන්නේ. මොකද අපි දුක නැති කරගන්න ක්‍රමයක් හොය හොයා හොය හොයා මෙච්චර කාලයක් කටයුතු කර කර කටයුතු කර කර ආවට තවම අපි ඉදිරියේ ප්‍රශ්නේ තියනවද නැද්ද? ප්‍රශ්නාර්ථයක් නැති ඉදිරියේ ජීවිතේ තියනව නේද? එහෙනම් නිතරම උත්තරයක් හොයන්නේ නැද්ද? උත්තරයක් හොයනවා. එහෙනම් මම මෙන්න මේ විදිහට අහනවා. නිතරම අපි සැපයක් හොයනවද නැද්ද? සැපයක් හොයනවා. සුවයක් හොයනවද නැද්ද? හොයනවා පහසුවක් හොයනවා. කියලා නිරන්තරයෙන්ම සුවයක් හොයන්න නම් පහසුවක් හොයන්න නම් සැපයක් හොයන්න නම් අපි මොක කින්ට්‍රෝල් අපි ඒකාන්ත වශයෙන් අපහසු කින්ට්‍රෝල් ඉද නැද්ද? අපි අපහසු කීතියේ නැත්නම් පහසුවක් හොයන්න ඕනිද? හොයන්න ඕනද? එහෙනම් නිරන්තරයෙන්ම පහසුවක් හොයනවා කියන්නේ නිරන්තරයෙන් මොකක ඉන්නවා කියන එක. එහෙනම් නිරන්තරයෙන්ම අපහසුක ඉන්නවා කියන්නේ. එහෙනම් මෙන්න මේකෙන් පෙළියන එක කාරණාවක් වෙන මොකද්ද? අපි හොයන ප්‍රශ්නෙට උත්තරයක් තාම ලැබිලා නැති බව. ඒකට උත්තරේ ලැබුණා නම් අපි ඉන්නෝනි කොහෙද? පහසුවකද නැද්ද? පහසුවක ඉන්නෝනි නැවත අපහසුවක් කෙන්න බෑ උත්තරයක්. නැවත හොයලා යන්න පුළුවන් කමක් නෑ අපිට ওই උත්තරේ ලැබුණා. දැන් අපි හිතමුකෝ ලෝකේ ඉන්නවා කවුරු හරි පංච කාමයේ පරිපූර්ණ විච්ඡේ පංචකාම සම්පත්තිය අනුන බහුල කෙනෙක්. එයාගෙන් ගිහිල්ලා හැරුවත් බලන්න එයා අපහසුකෙ දින්නේ පහසුකෙ දින්නේ කියලා. එයාත් මොකද ඉන්නවද? එයාත් ඉන්න අපහසුකෙයි. එයාත් පහසුවක් හොයමින් ඉන්නවා. ඇයි මම මේ විදිහට එයා පහසුවක් හොයමින් ඉන්නවා කියලා කියන්නේ? දැන් අපි හිතමු කියලා මහා අනුන තප සම්පතක් තියෙනවා කියලා හිතාගෙන හිටියට එයත් හොයන එක නවත්තලා තියෙන්නේ. හොයන එක නවත්තලා. ඇතුලෙන් එයාට මොකක්ද වෙන්නේ? පිලි පිලි පිලි පිලි ජීවත් වෙන්නේ. ඇයි කොයි වෙලාවෙද මෙන්න මේ රෝගය ඊකටපත් වෙන්නේ? කොයි වෙලාවෙද ව්‍යාධියෙන්? කොයි වෙලාවෙද රෙද රෝග වැළඳෙන්නේ? මෙන්න මේ වගේ මොකක්ද වෙන්නේ? පෙළ කායිකව පෙළනවා මානසිකව පෙළනවා. මේ වගේ කොහොමද බේරෙන්නේ? මේ වගේ බේරෙන්න මොනවාද අපි උපක්‍රම යොදාගන්නේ මොන පහසුකම්ද ලබාගන්නේ කියලා නිරන්තරයෙන් මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම පෙළපෙලා පෙළපෙලා එයා ඉන්න අපහසු කිනි පීඩිත. එහෙනම් දැන් තෝරගන්න වෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත්ත කවුරුවත් ඉන්නවද? කවුරුවත්. හැබැයි මම මෙන්න මේ මහනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හරියි ඒ ධර්මයේ මනාවකට අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරගත්ත මහරහතන් වහන්සේ නමක් හරි ඉන්නවා නම් උන්වහන්සේ පෙළයිද මං කියන උන්වහන්සේ කවදාකවත් පෙළන්නේ නැහැ උන්වහන්සේලා ස්ථිරවම හොයාගෙන තියෙනවා අන්නාර ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තියෙනවා ඒ අපහසුයෙන් මිදෙන්නේ කොයි විදිහටද කියලා හොයාගෙන තියෙනවා මෙන්න මේ අපහසුට හේතුවක් හොයාගෙන තියෙනවා අනේ හේතුව හොයලා අනේ හේතුව නිරෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අරියතුන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් කොයිම මොහොතකවත් පෙළන්නේ පිළිගන්නේ නැහැ. හැබැයි ඒක වෙන්නේ කොයි විදිහටද කියලා අපි දන්නේ නැහැ. ඔන්න ඕකයි තෝරගන්න ඕනේ කොහොමද මෙන්න මේකේ නිදහස් වෙන්නේ කියලා. ඒ නිදහස් වෙන්න උවමනාවෙන් අපි ක්‍රමයක් හොයම යනවා. උත්තරේ ලැබිච්ච නැති නිසා ඒ උත්තරේ ලැබෙනවා නම් හොඳද නරකද? ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න එක හොඳද නරකද? හොඳයි. ඒ අපි ඒකනේ හොයන්නේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ කොහෙන්ද ගන්නේ? ඔය ප්‍රශ්නෙට උත්තරේ කොහෙන් හරි කොතනින් හරි ලැබුණා නම් අන්න එතන ආය අපිට සැලසෙන මගේ තියෙන්නේ. අර අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්, ගැලවෙන්න පුළුවන් මගක් ලැබෙනවා නම් කොයිතරම් හොඳද නේ? කොයිතරම් වටිනවද මේ පෙළපෙලා පෙළපෙලා ඉන්නවට වෙන්නේ? එහෙනම් මාත් මෙන්න මේ විදිහට අහනවා. දැන් අපි කල්පනා කරලා බලමු. අපේ ජීවිත කාලය පුරාවටම අපි මෙන්න මේ කාර්යය කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා යම් කිසි මොහොතකදී මරණයට පත් වෙන මොහොත තුල මරණයට පත් වෙන එක මාත්‍රයකට කලින්වත් අපි මෙන්න මේ අපහසුතාවයෙන් මිදෙන්න ක්‍රමයක් හොයන්නේ නැත්නම් වෙනවා. එයි මම එහෙම කියන්නේ. දැන් අපිට මේ ඉඳගත්තු පැදුරු කෑල්ලෙන් නැගිට ගන්න පුළුවන් වේද කියලා කාට හරි විශ්වාසයක් තියෙනවද? විශ්වාසයක් විශ්වාසයක් තියන්න පුළුවන් කමක් හැබැයි ප්‍රශ්නාර්ථයට උත්තරේ ලැබිලාද තියෙන ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවද? තියෙනවා. ඉදිරියේ නැද්ද දෙවෙනි ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්න කියලා මොකක්ව අදහසක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නාර්ථය තියාගෙන නේද මැරෙන්නේ. එහෙනම් ওই ප්‍රශ්නාර්ථය තියාගෙන මෙන්න ආයෙත් ඉපදිලා ආයෙත් මෙන්න මේක උත්තරයද නැද්ද හොයන්නේ. ඔබට උත්තරේ. එහෙනම් දැන් තෝරගන්න ඕනේ. මේකට උත්තරේ කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ සතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ඕකට උත්තරේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නපු පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය තුලින් විතරයි. වෙන කවර ක්‍රමවේදයක් අපි අනුගමනය කළත් ඒක බොරුවක් විතරයි ඒක අපි රවටන න්‍යායයක්. ඒකෙන් අපිට ස්ථිරතර උත්තරයක් විසඳුමක් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේකයි යදළු. ලෝක සත්‍ය ඉන්නේ අවිද්‍යා අන්ධකාරයක නිසා මාන උගලගේ පැටලලා නිසා ඒ අයට මෙන්න මේ පංචකාම ආස්වාදෙන් තොරව මේකට උත්තරයක් පෙනෙන්නේ නැහැ. දැන් අපි ඇත්තටම අන්නේ දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් හොයාගෙන යන්නේ පංචකාම ආස්වාදයද නැත්නම් පංචකාම ආස්වාදය. පංචකාම ආස්වාදය කියන එක අපේ ළඟම ඥාතියද නැද්ද? ළඟම ඥාතිය. ළඟම හිතවතා වෙලාද නැද්ද තියෙන්නේ? ළඟම හිතවතා බවට පත් වෙලා තියෙන්නේ. අපි ඒකට දීලා තියෙන වටිනාකම මහා ඉහළයිද නැද්ද? මහා ඉහළයි. එලා වොන්න ඔතනින් එහාට දෙයක් අපිට පෙනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලයි පෙන්වන්නේ මොකද්ද? අපි ওই මහා ඉහළින් ඥාතිය කරගෙන හිතවතා කරගෙන වටිනාකම දීලා තියෙන්නේ මහා මර උගලකට කියලා. ඕක උඹලා නැවත නැවත දුකටපත් කරන මුලා එකක් කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා. අනේ පහළ වෙලා පෙන්වලා දෙනකන් ඒක අපිට තෝරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඕකයි කියන භයානක කම. එහෙනම් දැන් අපි හිතමු බලන්න ඕන ඊළඟ මොහොතෙත් අපි මැරෙන්න සූදානමින් ඉන්නේ. හැබැයි උත්තරේ තාම ලැබිලා නැහැ. උත්තරේ ලැබුණ නැහැ කියලා කියන්නේ කොයි මොහොතක හරි කොතන හරි මරණයට පත් වුණාට පස්සේ කොහේ කොතනක උපදීවි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ විශ්වාසයක් තියන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට ගලපලා බලන්න. මම මේක පුංචි උපමාවක් ඇතුලින් කියලා දෙන්නම්. මෙන්න මේ උපමාව ඇතුලින් මේක තෝරගන්න බලන්න. අපි හිතලා බලමුකෝ කවුරු හරි කෙනෙක් මේ ලෝකෙට අලුතෙන් උපත්ති ලැබනකොට එයා උපදිනවා කුෂ්ඨ රෝගයක් ඇතිව. එයාට මොකද තියෙන්නේ? කුෂ්ඨ රෝගයක් තියෙනවා. මෙන්න මේ කුෂ්ඨ රෝගී මෙයාගේ අම්මටත් තිබුණා. මේ කුෂ්ඨ රෝගී මෙයාගේ තාත්තකක් තිබිලා. ආර්කීටක් තිබිලා පියටක් තිබිලා. හත්මුතු පරම්පරාවට මේ රෝගේ තිබිලා. ඥාති ඉතිමිත්‍රාදීන් ගුරුවරු වැඩිහිටි ඔක්කොටම මේ කුෂ්ඨ රෝගේ තිබිලා. ඔක්කොටම තිබුණ නිසා මේ කවුරුත් මේක රෝගයක් කියලා දන්නේ නැහැ. ලෙඩක් කියලා දන්නේ නැහැ මේක සාමාන්‍යයි. ලෙඩක් කියලා තෝරගන්න බෑයි ඔක්කොටම තිබිච්ච නිසා. මෙන්න මේ කුෂ්ඨයේ තියෙනකොට හරි අපහසුාවක් දැනෙනවා. හැබැයි මෙන්න මේ අපහසුයෙන් අයින් වෙන්න ගැලවෙන්න කියන හිතාගෙන මේක කහන්න පටන් ගන්නවා. කාටවත් හරි සනීපයක් දැනෙනවද නැද්ද? හරි සනීපෙට තියෙනවා. දැන් මෙයා ඒ කල්පනා කරලා බලනවා මේ කුෂ්ඨ රෝගයේ ඇති අය කාටවත් නම් හරි සනීපයි. අනේ මේ සනීපේ කොයිතරම් වටිනවද? මේ සමීපය අපිට දිගට පවත්ව ගන්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතෙන්න පටන් ගන්නවා. හැබැයි ගැටලුව තියෙන්නේ කාටකට සමීපයි නැවැත්වම ආයෙ මොකක්ද වෙනවා. නැවැත්වම ආයෙ දෙවිල අල්ලන්න පටන් ගන්නවා. මම මෙන්න මෙහෙම අහනවා. මේ කහරකට දැනෙන සමීපේ තුවාලේ ඇතුළේද තියෙන නියපොත් ඇතුළේද තියෙන. තුවාලේ ඇතුළේද තියෙන නියපොත් ඇතුළේද තියෙන්නේ කොල්දියේ. ඉතින් නියපොත්ති තියනවා නම් ආයි කහන්න ඕනේද? නියපොත්ති තියනවා ඉතින් දැනෙන්න එපා. ආයි කහන්න ඕනේ. අමුතුවෙන් කහන්න ඕනේ නියපොත්ති තියනවා. තුවාලේ තියනවා නම් ආයි අමුතුවෙන් කොරන්න දෙයක් තියෙන්න. යාර කුරුවිච තුවාලයක් ඇතුලේ හොරියක් ඇතුලේ සනීපයක් තියෙනවා. එහෙම සැපයක් තියෙනවා. එහෙම සැපයක්. හැබැයි අර කුණු වෙලාවේ නියපොත්ත ඇතුලේ මොකක් හරි සැපයක් තියෙනවා. එහෙම එකකුත් නෑ. හැබැයි ස්පර්ශය කරනකොට සැපයක් ගොඩ නැගෙනවද නැද්ද? හැබැයි ඒක ස්පර්ශය කරන මොහොතේ විතරද නැද්ද? ඒ මොහොතේ විතරයි. එනම් මෙන්න මේ සැපේ තුවාලේ තිබිලා වෙන්නේ නියපොති තිබිලා වෙන්නේ නැහැ. හැබැයි ස්පර්ශ මාත්‍රයේ සැපයක් සුවයක් ඉදිරි ගන්නවද නැද්ද? අර ස්පර්ශය කරනකොට ස්පර්ශය නිසා මොකද උනේ? සුව වේදනාවක් දැනෙන පටන් ගන්නවා. අතයන් ගම මොකද උනේ? ඒක ගෙවිලා වැරදිලා ගියාද නැද්ද? ගෙවිලා ගියා. ආය නවත්තන්න පුළුවන් නැද කාට හරි? නවත්තන්න. එනම් කම්මැති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ මොකක් කියද? මේක වර්ධක කරලා තියාගන්න බෑ මෙන්න මේ සැප කියන එක මොකක්ද කියලා යනවාද? ඒක ඒකාන්ත වශයෙන් ගෙවිලා යනවාද නැද්ද? ගෙවිලා. එනම් හැබැයි මේක ගෙවෙනවට කැමති නෑ මේ අය. මේ අය හිතුව මොකද්ද? මෙන්න මේක තමයි අපිට ලැබිච්ච ලොකුම උරුමය. මේක තමයි අපිට ලැබිච්ච ලොකුම දායාදය මෙන්න මේ සංගීතය. ඒ නිසා මේ අය උත්සාහවන්ත වුණා මොකටද? මෙන්න මේ ගෙවිලා යන කපේ යලි යලි යලි යලි අපිට ගන්න තියෙනවා නම් කොයිතරම් හොඳ. කොයිතරම් වටිනවද හරි සනීපයි. ඒ නිසා මොකද්ද කරේ? දිගට හරහාට කහන්න පටන් ගත්ත ඇයි? සනීප තියාගත්තා. දැන් වැඩේ තියෙන්නේ කහනකොට සනීපයි නවත්නකොට ආයෙ දෙවිලා. ඒ නිසා හරියන්නේ වැඩේ මොකද කියලා මහා වේගෙන් දිගට හරහට දිගටම කහන්න පටන් ගත්තා. හැබැයි වැඩේ කියන්නේ දැන් කාටවත් මහන්සියක් ඕනිද නැද්ද? කාටවත් විහිසක් ඕන මහන්සියක් ඕන. හැබැයි ඒ නිසා විසඳුමුකුත් නැහැ අර අපහසුතාවයෙන් මිදෙන්න දිගට මොකද කරන්නේ? කහනවා. කාලකට දැනෙන සනීපෙට මොකද්ද කරන්නේ? අහුවෙලා මෙන්න මේ සනීපය අපි දිගට තියාගන්න ඕනි කියලා කොයිතරම් උත්සාහ කළත් ඒක මොකද වෙන්නේ? දිගට පවත්වන්න. දිගට පවත්වන්න බැරි නිසා නැවත නැවත නැවත නැවත කහට සිද්ධ වෙනවද? ආය ආය කහ. හැ උත්තරේ ලැබෙනවද? විසඳුමක් නැලෙන්නේ. හැබැයි විසඳුමක් ලැබෙනවා කියන తాවකාලිකව පේනවද නැහැ? පේනවයි. අර අපහසුයෙන් අත විදෙට පුළුවන් පහසුවක් ලැබෙනවා. හැබැයි කහන්න කහන්න කහන්න කහන්න තුවාල එන්න එන්න මොකක් එනවා? තුවාල එන්න එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට දැවිල්ල 1000 එන්න එන්න අඩු වෙදි වැඩි වෙනවා. අන දැවිල්ල 1000ක් වැඩි වෙනවා. දැන් මෙන්න මේ දැවිල්ල 1000 වැඩි නිසා කහ ගන්න තියෙන පරාසයක් දැන් එන්නේ එන්න මොකක් වෙනවා? වැඩි වෙනවා. එහෙනම් දැන් වේගෙන් කති දාගෙන මහන්සි වෙලක් දැන් කහන්න වෙනවද නැද්ද? කහන්නේ. හැබැයි කහ කහ තපගන්ති ගාති තුවාලයක් එන්නේ නැහැ වැඩි වෙනවා. කල්පනා කළා බැලුවා මේක නම් හරියන්නේ නැහැ දැන්. අතෙන් කහන්න බැරි තරමටම මේක ව්‍යාප්ත වෙලා වැඩි. ඊට පස්සේ මොකද කියලා මේ අය නිෂ්පාදනය කළ උපකරණයක් උපකරණින් කහගන්න. දැන් මොකද කරන්නේ? අර සනීපේ ගන්න උපකරණයෙන් ගහන්න පටන් ගන්නවා. ඒ යතින් ගහන්න බෑ දැන් පුළුල් වැඩි. හැබැයි මේක ඇහිල්ල අතරතුර මොකද වෙන්නේ? දවසින් දවස තුවාලේ නම් වැඩි වෙනවා. තුවාලේ වැඩි වෙනකොට අපහසුතාව එන්න එන්න වැඩි වෙනවා. දැන් කහන උපකරණයේ අවශ්‍යතාවය එන්න එන්න මොකක් වෙනවද? එන්න එන්න වැඩි වෙනවා. එහෙනම් දැන් මොකද කලේ මේ උපකරණේ දියුණු කරන්න පටන් ගත්තා. උපකරණ දවසින් දවස දවසින් දවස තුවාලේ ව්‍යාප්තියට ගැළපෙන විදිහට එක එක ක්‍රමවලින් එක එක විලාසිතා වලින් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් මෙන්න මේව නිර්මාණය කරලා කරලා අවසානට මොකද වෙන්නේ? මේ තුවාලේ අත්වලට කකුල් වලට පවා විහිදිලා යනකොට පිටපැත්තට පවා විහිදිලා යනකොට හරියන්නේ නැහැ. උපකරණ දිනු කළා. ඊට පස්සේ අද මොකද අපේ පළදින්න පුළුවන් උපකරණ ඇතුළේ පැලඳගෙන ඉවරලා ස්විච් එක දැම්මම කෙහෙන්න පටන් ගන්නවා. දැන් අමුතුවෙන් කහන්න දෙපු දැන් කෙහෙනවා. කකුලට පළඳින්නේ හැදුවා. ඊළඟට මොකද්ද කළේ? මුළු ඇඟටම පළඳින්න පුළුවන් කටලා එක එක මාදිලි නිෂ්පාදනය කළා. හැබැයි නිෂ්පාදනය කරන එකේ කෙරවලුත් නෑ ඇයි? ඒ කොයිතරම් කැහුවා මොකද්ද මේක මාත්‍රයකට හරි මේක නැවතුන මොකක් වෙනවද? දවසෙන් දවස දවසෙන් දවස මොකද්ද කරන්නේ? කොහොම හරි මෙන්න මේ පහසු දිගට පවත්ව ගන්න උපකරණ දිනු කරනවා. එක දිගට කහන්න පුළුවන් කැහෙන නොනවත්වා කැහෙන උපකරණ පවා එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මොකද්ද කරන්නේ දිනු කර කර දිනු කර කර හදනවා මොකටද අර සනීප දිගට පවත්වා. හැබැයි මේ අතරතුර සනීපයි සපයි කියලා අර දිනු උපකරණේ කහ කහ ඉන්නේ මොකද්ද වෙන්නේ තුවාලෙ උඩු වෙලා මැරිලා වැටෙනකන් දන්නේ නැහැ. සැපයි තනිපයි කියලා කහ කහ ඉන්න ඇති මොකද මේ යටින් තුවාලේ උදුරලා මැරිලා වැටෙනවා. මෙන්න මේ විදිහට වෙනවා. අතෙන් කාන මිනිස්සයා හිතනවා අනේ අනුපකරණේ කොයිතරම් දිනුද හරි සනීපයක් ගන්න පුළුවන් ඒක තියෙනවා. මේ තරම් වේදනටපත් වෙන්න ඕනත් නැහැ මහන්සි වෙන්න ඕනත් නැහැ. අතෙන් කහ කහ දුක් විඳින්න දෙයක් නැහැ අනේ අනුපකරණේ ගන්න තියෙනවා නම්. ඔහොම හිත හිත හිත හිත එයා මොකද කරන්නේ? ඒ උපකරණේ ගන්න පුළුවන් විදිහ සැලසුම් හදාදා සැලසුම් හදාදා ජීවිතේ ගත කරනවා. මොකද දැන් උපකරණයක් ගත්ත කියලා හිතනවා අනේ මීට වැඩි හොඳයි අර දිනු එක ගන්න තියෙනවා. දැන් ඒ දිනු තැනදී ගියේ කියලා හිතනවා මොකද්ද? අනේ ඊට වඩා තව එකක් ගන්න තියෙනවා උඩ එකක් කොයිතරම් හොඳද? දැන් දිනුනොයිම කියන උපකරණේ ගත කියලා හිතනවා මොකද්ද? මේකේ යම් යම් දුර්වලතා තියෙනවා ඉඳ හිට වේදනාව එනවා ශරීරේ නැති වෙලා යනවා. තව තවත් මේක දිනු කරගන්න තියෙනවා කොයිතරම් හොඳද කියලා පිට හිතේ. හැබැයි කෙරවලක් තියෙනවා. කෙරවලකුත් නෑ ඉවරේකුත් නෑ හොය හොයා ඉන්නේ නැද්දි? තනීපයි තනීපයි කියලා කහ කහ ඉන්නේ නැද්දි මොකක් කියලා කරනවා. තුවාලේ උඩු වෙලා යටින් කුණු වෙලා මැරිලා වැටෙන මොහොත වෙනකම් ඔන්න කවුරුත් දන්නේ. හැබැයි ඔන්න එක ප්‍රඥාවන්ත මිනිස්සෙක් කල්පනා කරලා බලනවා. මේක නම් ලෙඩක්ම තමයි. කහනවා ගහනවා කෙරවලකුත් නැහැ ඉවරකුත් නැහැ විසඳුමුකුත් නැහැ හැමදාම පෙලි පෙලි ඉන්නේ කොයිතරම් දිනුනුයි දිනුනුයි කියලා ගත්තත් මේකේ ඇතිවීමකුත් නැහැ ඉවරවීමකුත් නැහැ කහන එකේ කෙරවලකුත් බලන්න පුළුවන් කමක් නැහැ කහකා ඉන්නේ ඇද්දීම මොකක්ද කියන්නේ මහා දුකකට පත් වෙලා අවසානයේ වැළලා වැටෙනවා එනම් මේක නම් මහා රෝගියා මේක නම් ලෙඩක් කියලා හොඳ කෙනෙක් තෝරගන්න එයා මේක ලෙඩක් රෝගයක් කියලා තෝරගෙන එයා මොකද කරන්නේ? මේකට බෙහෙත් දාන්න පටන් ගන්නවා. මේ තුවාලෙට මෙයා බෙහෙත් ගන්නවා. දැන් මෙයා බෙහෙත් ගල්වලා බෙහෙත් ටික ටික ටික ටික තුවාලෙට පත්ති වෙන්න වෙන්න. බෙහෙත් ටික ටික ටික ටික තුවාලෙට පත්තියක් වෙන්න වෙන්න මොකද වෙන්නේ? තුවාලෙ චුට්ටු චුට්ට සනීප වෙන්න පටන් ගන්නවා. දැන් තුවාලේ සනීප වෙනකොට මෙයාට මහා අප්‍රමාණ සුවයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ සුවේ දැක්කට පස්සේ එයා බලනවා මොකද්ද? මේ තරම් කාලයක් කහ කහ කහ කහ මොකද්ද මේ කරපු බුලා? මේ සනීපයි සනීපයි කියලා කහලා මහා බුලාවකින් වැටිලා තියෙන්නේ. මේ තුවාලේ වැඩි කරගන්න එකනේ කරලා තියෙන්නේ. එනම් මේ කහන එක නෙලෙයි මේකට විසඳුම මෙන්න මේකට බෙහෙත් කරන එකයි විසඳුම කියලා මෙයා මොකද කරන්නේ? තවදාම අවුස්සද ගල්ලලා ගල්ලලා මේ තුවාලේ සහ මුලින්ම සනීප කරගන්න. දැන් මේක සාමුලින්ම තනියම කරගත්තට පස්සේ මෙයාට අපහසුවත් වීද ගහන්න ඕන කියලා. නෑ නේද? ගහගන්න ඕන ගහගන්න ඕන කියලා තිබුණා නම් පෙරීමක් අපහසුවත් මේක මොකක්ද කියලා මේක ඕන නැතිලා. දැන් එයා පෙරීමෙන් නිදහස් නැහැ. එයා පෙරීමෙන් නිදහස්. දැන් ගහන්න ඕන ගහන්න ඕන කියලා පෙළන්නේ නෑ. කාරණා උපකරණේ ගන්න ඕන ගන්න ඕන කියලා වෙහෙසකුත් නෑ. කහගන්න මහන්සියක් දරන්නට වෙලා නැහැ. මෙන්න මෙයා පැත්තට වෙලා පාඩු ඉන්නකොට ඇවිල්ලා අහනවා අර කහන කෙනෙක් කාර කෙනෙක් කහනවා. ඔයාට පිස්සුද මේ මේ තරම් දියුණු උපකරණය අතහැරලා දාලා පැත්තකට වෙලා ඉන්නේ මොකද? ඉතින් අපිටත් ඕක නැතුව අපි මේ හිතීතා හුල් හුල් ඔය තරම් දියුණු උපකරණයක් තියාගෙන ඇයි මොකද ඔයා කහන්නේ නැති කියලා. ඉතින් මෙයාට මහා අනුකම්පාවක් ඇති වෙනවා මොකද? අනේ මේ ඇත්තන්ට මේක ලෙඩක් කියලා තේරෙන්නේ නැහැ. මෙයාට මේක රෝගයක් කියලා තේරෙන්නේ නැහැ. මෙයාට මේක මහා දබයක් කියලා වැටහෙන්නේ නැහැ. අනේ මේ අයටත් මේක රෝගයක් කියලා තෝරගෙන මෙන්න මේ ඖෂධය පාවිච්චි කළා මේක සුවපත් කළා ගන්න තියෙන මෙන්න මේ සහනය සමීපේ අරගෙන මේ බැලීමෙන් නිදහස් වෙන්න තියෙනවා කොයිතරම් වටිනවද කියලා මෙන්න මෙයාට අදහසක් පහළ වෙනවා මෙන්න මේකටයි ඇත්තටම බුද්ධ ශාසනේ මෛත්‍රිය කියලා කියන්නේ. දැන් අවංකවම කල්පනා කරලා බලන්න මෙන්න මේ විදිහට අපි යෝගී ජීවිතයට ගලපන්න බලන්න. දැන් අපි උපදින් උපාදී ලබනවා මොකක් ඇතිවද? රාග, ద్వේෂ, මෝහ කියන වනේ ඇතුළු තුවාලේ ඇතුළු අපි උපදින මෙන්න මේ තුවාලේ ඇතිව මෙන්න මේ වනේ කුෂ්ඨය ඇතිව අපි මේ ලෝකෙට උපදී ලබනවා. ඒ උපත්ති ලැබුවට පස්සේ පංචකාමයට සුදුසු පරිසරයක් ගොඩනැගෙනකොට හරීම අමාරුයි. ඒ පංචකාමයේ පසුපස අතුල්ල අතුල්ල යන්න තියෙනවා නම් කොයිතරම් වටිනවද කියන එක ඔන්න හිතෙන්න පටන් දැන් ඔන්න අපි හිතලා බලමුකෝ ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහත ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ තුලින් ගොඩනැගෙනකොට යම් සුව වේදනාවක් අපි හිතනවා මොකද්ද අනේ මේ සුව වේදනාව කොයිතරම් වටින එකක්ද සාර එකක් මේක අපිට අනේ දිගට පවත්ව ගන්න තියෙන කොයිතරම් හොඳද කියලා අපි මොකද කරන්නේ ඒ දැනෙනා වූ සුවයට කොටු වෙලා ඒ සුවය හොය හොයා හොය හොයා ඒ පසුපත ඒ පසුපත අතුල්ලා අතුල්ලා දුවනවාද නැද්ද දුවන දැන් අපි තෝරගෙන බලමු මෙන්න මේ විදිහට දැන් අන්නර කහනකොට දැනිච්ච සැපයක් තිබුණා නම් ඒ සැපේ ඇත්තටම තුවාල තිබුණේ නැහැ වගේ වියපත් තිබුණේ නැහැ වගේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ඇහැට රූප ස්පර්ශ වෙනකොට කනට ශබ්ද ස්පර්ශ වෙනකොට නාසයට ගන්ධ ස්පර්ශ වෙනකොට දිවට රස ස්පර්ශ වෙනකොට ඒකේ ගොඩ නැගෙනවා දැනගන්න ස්වභාවය. ඒ දැනගන්න ස්වභාවයට අපි කියන මොකක් කියලාද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන කියලා කියනවා. දැන් අපි තෝරගන්න ඕනේ. අපිට හිතනවා නේද මේ ස්පර්ශයෙන් දැනෙන දැනීම මට දැනෙන්නේ කියලා හිතනවද නැත්නම්? අනේ සැප වේදනා මට දැනෙන්නේ ඒක රූපේ තියෙන්නේ, සද්දේ තියෙන්නේ, ගන්ධේ තියෙන්නේ, රසයේ තියෙන්නේ, ස්පර්ශයේ තියෙන්නේ කියලා හිතනවද නැත්නම්? එහෙම තමයි අපිට හිතෙන්නේ. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙන්න මේ විදිහට මං අහනවා අර අසුචි වලේ ඉඳ පණුවෙක්ව අපි කරනවා මොකද්ද? නාවල ඉවරලා හොඳට සුද්ධ කරලා. ඒ පණුවව සුද්ධ පවිත්‍ර කරලා ඉවරලා අපි අරගෙන එනවා. අරගෙන ඇවිල් ඉවර වෙලා එක පැත්තක අසුචි පිටක් තියෙනවා. අනිත් පැත්තේ හොඳ කුසල් මෙට්ටයක් කියලා ඉවර වෙලා. ඒක උඩ තියෙන මොකද්ද? බත්ති ගානයක් දෙන උණුමුමේ අපි හරි තලීපයි කියලා හිතන් ඉන්න එක. එහෙම කියලා ඉවරලා මේ පණුව තියෙනවා මේ දෙකට අතරමැදි. මේක කොහෙටද යන්නේ? මේක යන්නේ අපි. එන අසුයි කියලා සැප තිබුණා නම් බඩගින් ඉන්න මිනිහෙක් ওই දෙක අතරමැදි ජීවත් වෙන්නේ යන්නේ කොහෙටද? මෙයාට බත් නෙමෙයි. එන අසුයි කියලා නම් සැප තියෙන්නේ. ඒ මිනිහත් දෙන්නේ නැහැ. අසුයි තිසරී පිට තියෙනවා. එහෙනම් බත් එකේ නම් සැප තියෙන්නේ. අර පණුවත් දෙන්න එපා. දැන් එහෙම එකක් එනවා. එහෙම එකක් එන්නේ නැහැ. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු. බඩ ඉන්නේ ඉන්නේ එන එළදෙනක් ළඟට. අපි අමු අමුවේ මස් වැගිරෙන, ලේ වැගිරෙන මස් කුට්ටියක් අරගෙන ගිහිල්ලා දෙනවා මේ එළදෙනට කාපන් කියලා. දැන් මේ එළදෙන කයිද? කන්නේ. හැබැයි බඩේ ඉන්න සිංහයෙකුට ගිහිල්ලා දානවා අමු අමු මස් කුට්ටියක් ලේ පෙරේ. පැනපු ගමන් හයිද නැහැ. එතකොට තලබල ගොඩක් ගිහිලා දෙනවා අරයල දෙන ළඟට පැනපු ගමන් හයිද නැහැ. ඒක හැබැයි සිංහයා ළඟට ගිහිල්ලා දෙනවා කරකල උකනවා. කොයිතරම් බඩගිනි හිටියත් උකනවා. දැන් එන කල්පනා කරලා බලන්න. තලබල ළඟ තියෙන අර ආස්වාද ස්වභාවය ප්‍රණීත ප්‍රියමధుර ස්වභාවය මොකක් එක්කවනිද සිංහයාට තනකොළ ප්‍රේරිත වෙන්න ඕනේ තනකොළ වල තියෙන එක. එහෙම නෙවෙයිද? තනකොළ වල තියෙනවා නම් එහෙම වෙන්න ඕනේ. එහෙනම් දැන් තෝරගන්න ඕනේ අර මස්සල ප්‍රණීත ප්‍රියමනාප ස්වභාවය තියෙනවා නම් එළ දෙනට මොකක් වෙන්න ඕනේ? එළ දෙනට ඒ මාත් ප්‍රියමනාප වෙන්න ඕනේ. මම මෙන්න මේව තව උපමාවක් කියන්නම්. දැන් ඔන්න කැරපොත්තේ ගෙනල්ලා රෝස් කරලා ඉවර වෙනවා. කරපොතු ගොඩාක් හොඳට අල්ලගෙන ඉන්න රෝස් කර. ඊට පස්සේ ගැරන්ඩිය ගෙනලා කපලා කපලා සුප් එකක් හදලා ඉවරලා. අපිට ගෙනලා තියෙන මේ තිරුදි ආහාරෙත් ගන්න කියලා. දැන් මොකක්ද වෙනවා? හරි ප්‍රණීතයි. දැනෙන්නේ ප්‍රණීත එකක්. දැනෙන්නේ. හැබැයි මේක ගිහිල්ලා පිළිගන්නවා චීන ජාතිකය. මේ තරම් ප්‍රණීත භෝජනයක් තවත් චීන ජාතිකයකට හම් වෙන්නේ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න මේ ප්‍රණීත ප්‍රිය මధుර ස්වභාවය අන්නර ආහාරයේ තියෙනවා නම් මොකක් වෙන්න ඕනිද? අපිටත් මේ ප්‍රණීත වෙන්න ඕනිද? එහෙනම් අපිටත් මේක ප්‍රණීත ප්‍රිය මధుර වෙන්න ඕනි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හැබැයි එකිනෙකාට එකිනෙකාට මේ ප්‍රණීත ස්වභාවය ප්‍රිය මధుර ස්වභාවය වෙනස් වෙනවද? වෙනස් වෙනවා. හැබැයි මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තුල ප්‍රණීතයි කියලා කියන එක ප්‍රිය මනාපයි කියන එක තියෙනවා නම් මොකක් වෙන්න ඕනේද සෑම සියලු දෙනාටම ප්‍රියමනාප කියලා වෙන්නේ එක කොටසක් තියෙන්න ඕනේ අප්‍රිය අමනාපයි කියලා වෙන් කරගත්ත වෙනම කොටසක් තියෙනවා. හැබැයි ප්‍රිය මනාපකම් අප්‍රිය අමනාපකම් එකිනෙකට එකිනෙකට කෙනා එකිනෙකට වෙනස් දෙන්නේ. අනේ එකිනෙකට එකිනෙකට වෙනස් වෙනවද නැහැ? වෙනස්. එහෙනම් මේ වෙනසට හේතුව මොකක්ද කියලා හොයන්න වෙනවද නැද්ද? හොයන්න වෙනවා. අපි මෙච්චරකම් හිතන් ඉන්නේ මොකක්ද? ඔන්න ඒ සපයි සුවයි කියන එක කොහෙද තියෙනවා කියලා හිතන් ඉන්නේ. හිතන් ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඇති කියලාද නැද්ද? එහෙම ඇති කියලා හිතන් හැබැයි ඒක කොහෙවත් මේක කොහෙද තියෙන්නේ කොතනින්ද දැනෙන්නේ කියලා හොයාගන්න වෙනවා. අපිට හැබැයි කියන්න පුළුවන් සරල වාරෙන් කොහොමද එහෙනම් මේක අපි හිතේ හදාගන්න කැමැත්තක් කියලා කියන්න බැරිද? එහෙනම් මේක කෙන කෙනාගේ කෙන කෙනාගේ හිත තුල තියෙන එකක් කියලා තරලව කියන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපිට ඕන ඕන විදිහට හිතේ හදාගන්න පුළුවන් නම් අපිට තනකොළ ප්‍රියයි මනාපයි කියලා හදාගන්න අපිට කන්න පුළුවන් විතර හොඳ නැහැ. හිතේ හදාගන්න පුළුවන් අසෝචි ප්‍රියයි මනාපයි කියලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ නැත්. හදාගන්න පුළුවන් වෙන්න. හැබැයි තෝරගන්න ඕනේ අපි කොයින් දින අසංග වෙලා හරි නහය වහගෙන ඇස්තියාගෙන හරි අසෝචි කටේ දාගත්තත් සලවල කටේ දාලා හපලා ගෑවත් මේ සතර මහා ධාතු වෙන මේක ප්‍රතික්ෂේප කළා අපත්‍ය කළා රෝගාබාධ තේදිලා තමයි වමනේ තේදිලා. එනම් මේක ධාතු වෙන ප්‍රතික්ෂේප කළා අයින් කරනවද නැත්නම් අයින් කරන ස්වභාවයක් තියෙනවා. එහෙනම් දැන් තෝරගන්න ඕනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි අතීතයේ අවිද්‍යා පත්‍ය සංකාර කරලා ගොඩනැගිච්ච කර්ම භවයක් තියෙනවා. අනේ කර්ම භවයේ ගති ගති නිමිති වලට අනුව තමයි අපි මේ ජාති උප්පත්තිය ලබන්නේ. එහෙනම් අපි මනුස්ස ජාතික උප්පත්තිය ලබන්න අවශ්‍ය කරන ගති ගති නිමිති වලින් කර්ම ශක්තිය ගොඩනැගුවා නම් ඊට අනුකූල අපි කොහේ උප්පත්තිය ලබනවද? මනුස්ස ජාති උප්පත්තිය ලබනවා. එතකොට හරක් ජාතික උපදින්න අවශ්‍ය කරන සංකාර ගොඩ නෙගුවා නම් අපි ඒ ගති නිමිති පහළ වෙලා කොයි උප්පත්තිය ලබනවද? හරක් ජාතික උප්පත්තිය ලබනවා. එහෙනම් දැන් තෝරගන්න වටිනා කාරණාවක් මෙතන තියෙනවා. යම් කිසි කෙනෙක් චීන රටේ උප්පත්තිය ලබනවා නම් චීන ජාතිකයෙක් කියලා. ඒ වගේ උප්පත්තිය ලබන්නේ පෙර අකුසල හෝ කර්ම හෝ කුසල හෝ විපාකයක් නිසා. එනම් මොකක් වූ කර්ම විපාකයක් නිසා ඒ જાති හේතන උප්පත්තිය ලබන. එනම් අපි තෝරගන්න ඕන. තනකොළ දකින්නකොට හරකට පහළට මොන විඥානයක්ද? හරක් විඥානය. සිංහයාට පහළට මොන જાති එකක්ද? සිංහ විඥානය. මනුස්සයෙකුට පහළට මොන විඥානයක්ද? මනුස්ස විඥානය. ඔන්න එහෙනම් තෝරගන්න ඕනේ. අන්න අර ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ ආදී වශයෙන් ස්පර්ශය වෙනකොට ගොඩනැගෙන යම් කිසි දැනීම් මාත්‍රයක් තියෙනවා ඒ දැනගන්න ස්වභාවය දැනගන්නේ අර කර්ම භවයේ තියෙන ගති ගති නිමිති වලට අනුකූල. එනම් ඔන්න දැනගන්න ස්වභාවය අපි තෝරගන්න ඕනේ. කර්ම විපාක අනුව දැනෙන ස්වභාවයක් නිසා ඒක මම හදපු එකක්වත් ඉබේ සිද්ධ වෙච්ච එකක්වත් වෙන කවුරුවත්වත් හදපිකක්වත් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නන. නයිදං වත්ත කතං බිම්බන් නයිදං පර කතං වදා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා කියනවා. ඔන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ දැනෙන වේදනාව දැනගන්න දැන ගැනීම මම හැදුවා නෙවෙයි කියනවා. වෙන කෙනෙක් හැදුවා නෙවෙයි කියනවා. ඉබේ සිද්ධ වුණත් නෙවෙයි කියනවා. හේතුන් පටිච්ච සම්භූතා. හේතුන් එකිනෙකට ගැළපීලා බැඳෙනකොට ඒක ගොඩ නැගුණා කියන්නේ. ඒ හේතු නිරෝධ වෙලා යනකොට ඒක ගෙවිලා වෙනසිලා යනවා කියලා කියනවා. දැන් අපි හිතමුකෝ ඇහැට රූපයක්, කනට සද්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක් ආදී වශයෙන් ස්පර්ශයක් හටගත්තේ නැත්නම් කවදාකවත් දැනගන්න ස්වභාවයක් ඇති වෙන්නේ දැනගන්න ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දැන් තෝරගන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශය නිසාද නැද්ද දැනගන්න ස්වභාවය හටගත්තේ ස්පර්ශය නිසා. එහෙනම් අපිට හිතෙනවද නැද්ද මෙන්න මෙහෙම එකක්. අපිට හිතෙන්නෙම මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ රූපයක් දිහා බලන් ඉන්නවා. කොහොම හිතනවද නැද්ද? එහෙම හිතනවා. මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ තියෙන රසයක් භුක්ති විඳිනවා. මෙන්න මේ විදිහට දැනෙනවා. මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ තියෙන සත්‍යයක් අහගෙන ඉන්නවා. මේව හිතනවද නැද්ද? මේවයි කීපේ. හැබැයි මෙන්න මෙතන අපි තෝරගන්න ඕන ඔන්න ඔය දැනගන්න ස්වභාවයද කියන අපි විඥාන කියනවා. එළනේ දැනගන්න ස්වභාවයක් පහළ වුණේ නැත්නම් කවදාකවත් මම ඉන්න බවට හැඟීමක් ගෙනල්ලා දෙයිද? ගෙනල්ලා දෙන්නේ මම ඉන්න බවට හැඟීම ගෙනල්ලා දෙනවා නම් ගෙනල්ලා දෙන්නේ දැනගන්න ස්වභාවයෙන් නැද්ද? දැනගන්න ස්වභාවය. දැන් අපි තෝරගන්න ඕන මේ දැනගන්න ස්වභාවය කොහොමද හැදෙන්නේ? මේ විඥානය කොහොමද පහළ වෙන්නේ? එහෙනම් තෝරගන්න ඇහැට රූපයක් ගැටුණාට පස්සේ ඒ රූප රූප ස්පර්ශය වෙනවා. දැන් තෝරගන්න ඕන මොකක්ද මේ රූප කියලා කියන්නේ කියලා. රූප කියවම අපි හිතනවා මෙන්න මේ පේන්න තියෙන කොටස විතරයි කියලා. හැබැයි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප මේ ඔක්කොම රූප. චක්කු රූප, සෝත රූප, ගාන රූප, දිව්‍ය රූප, කාය රූප, මනෝ රූප මේවත් ඔක්කොම රූප. අපි පස්කන්ධ පස්කන්ධ කියලා කිව්වම හිතන් ඉන්නේ මොකක් කියලා? අපි හිතන්නේ පස්කන්ධ කියලා කිව්වම මේ මේ තියෙන ඇහැ කන නාසය දිව ශරීර දරාගත්ත මෙන්න මේ රූපකය කියලා නේ හිතන්නේ. හැබැයි ඒක නෙවෙයි. පස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහයි. එහෙනම් මම මෙන්න මෙහෙම එකක් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික තෝරගන්න. උපමාවක් ඇසුරින්. අපි හිතමු අපි කැමරාවකින් ෆොටෝ එකක් ගහනවා. කැමරාවෙන් ෆොටෝ එකක් ගහනකොට ඒ ආලෝක සංඥාව හරහා මොකද වෙන්නේ? වර්ණ සටහන අර කාර්යහාව ඇතුළට ගන්නවද නැත්ද? අරද. ඒ ගන්න වර්ණ සටහන එකව කරලා එළියට ඒක සකස් කරලා යම් කිසි ආකාරයකට එළියට ෆොටෝ එකක් ඉදිරියට දෙනවද නැද්ද? දෙනවා. අනේ ෆොටෝ එකක් ඉදිරියට එළියට දුන්නට පස්සේ ඇත්තට අර එළියේ තිබුණ එකක් ඇතුළට ආවද ඒකෙන් ආපු සංඥාවක් ආවා. සංඥාවක් නේද? ඇත්තටම දැන් අර පොටලකේ තියෙන වර්ණ සටහන් ගොඩක්ද නැද්ද? වර්ණ සටහන් හැබැයි මේ පොටලේක දැකලා අපි කියන මොකද්ද? පොටලේකේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බාප්පා ඉන්නවා පුංචි අම්මා ඉන්නවා නැන්ද අම්මා ඉන්නවා කියනවද නැද්ද? ඇත්තටම බාප්පා පුංචි අම්මා නැන්ද අම්මා ඉන්නවද මේ පොටලේකේ? ඇත්තටම බැලුවොත් තියෙන වර්ණ සටහන් ගොඩක්ද නැද්ද? බැලුවත් නිකන් ඩොට් ඩොට් ඩොට් ඩොට් ගොඩාක් තියෙන්නේ. අන්න ඒ වගේ දැන් අපි තෝරගන්න ඕනේ මෙන්න මෙතනත් ක්‍රියාවලියක් වෙනවා. දැන් ඔය රූප රූප ස්පර්ශයක් එනකොට අපි හිතමු චක්කු රූපයි වර්ණ රූපයි ස්පර්ශයක් එනවා. එහෙම නැත්නම් එහැට රූපය ගැටෙනවා කියන එකයි මේ කියන්නේ. ඔන්න ස්පර්ශී සිදුවීමට කියන මොකද්ද? වේදනා අන්න ස්පර්ශී සිදුවෙන මොහොතට කියන මොකද්ද? සිදුවීමට කියන මොකද්ද? වේදනාවක් එහෙම නැත්නම් වීමක් දැනෙනවා. ඒක යම්කිසි සිදුවීමක්. අනේ වීමෙන් හටගත් යම් ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය අරගෙන ඉන්න එකට අපි කියන මොකද්ද සංඥා කියලා. ඔන්නේ ශක්තිය සකස් කරන එකට කියන මොකද්ද සංඛාරය කියලා. අනේ සකස් කරගත්ත එක දැන හඳුන ගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියන මොකක් කියලාද? විඥාන එහෙනම් නාම රූප කියන්නේ එහෙනම් රූප කිව්වේ මොකක්ද? අර ස්පර්ශයට උපකාර වෙච්ච කොටසට චක්කු රූප වර්ණ රූප ආදී කොට ගන්න. එතකොට වේදනා කිය නාම ධර්ම කිය මොකටද? වේදනා සංඥා සංඛාර කියපටි. ඔන්නේ නාම රූප දෙකේ එකතුවට කියන මොකක් කියලාද? විඥාන කියලා. එහෙනම් දැන් තෝරගන්න ඕන. අර විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා නිසා මම හැදුවත් මම හැදුවා නෙවෙයි. ඉබේ සිද්ධ වුණා නෙවෙයි. වෙන කවුරුවත් හිතුවත් නෙවෙයි අර හේතු එකිනෙකට ස්පර්ශ වෙනකොට ගොඩ නැගුණු නාම රූප පරම්පරාවෙන් මොකක්ද උනේ විඥාණය හටගත් එහෙම නැත්නම් අර දැන ගැනීම හටගත්තා දැන් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා අපි හිතමුකෝ දකුණු අතයි වම් අතයි එකතු කරලා ගහනවා අප්පුඩිය අප්පුඩි හඬ එනවද නැද්ද එනවා මේ අප්පුඩි හඬ තිබුණේ දකුණු අතය ඇතුළේද වම් අතේ කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඒ අප්පුඩිය අර හේතු ගැටෙනකොට හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔන්න සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූපයක් තමයි චක්කු රූපය කියලා කියන්නේ. ඊට පස්සේ සෝත රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන්නේ ඔක්කොම මොනවාද? මේ ඔක්කොම සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙනවා. එහෙනම් දැන් තෝරගන්න ඕනේ සතර මහා ධාතුවේ ස්වභාවයක් තියෙන ඒකට කියනවා රුප්පණය කියලා. රුප්පණය කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා මේ සතර මහා ධාතු මොකක් වෙනවද? සතර මහා ධාතු විපරිණාමයට පත් වෙනවා. ඒ කියන්නේ ශරණයක් ශරණයක් පාසා මේක වෙනස් වෙවි වෙනස් වෙවි විපරිණාම වෙවිදී. ඔන්න විපරිණාම වෙන අතර තුරම තමයි මොකද්ද වෙන්නේ? අර ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ. එනම් මෙන්න මේ මොහොතේදී ඇහත් රූපයක් ගැටුණා නම් ඊළඟ ශ්‍රේ වෙනකොට ඒ ඇහැ මොකක් වෙනවද? විපරිණාමයටපත් වෙනවා. ඒ රූපේ මොකක් වෙලාද? විපරිණාමයටපත් වෙනවා. එහෙනම් අන්න මෙන්න මේ ශ්‍රේදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා නම් වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය අන්න අර ස්පර්ශයට හේතු වෙච්ච හේතු ගෙවිලා යනකොට ඒහා සමගම මොකක් එනවද අර වේදනා සංඥා සංකාර විඥාන ඒකත් ගෙවිලා වෙනතිලා යනවා. හැබැයි නැවත නැවත මහා වේගකින් යලි යලි හට ගන්න ටික නැවත නැවත ස්පර්ශය කරනකොට නැවත නැවත ඒ ක්‍රියාවලියම සිද්ධ වෙනවද නැද්ද? නැවත නැවත මේ ක්‍රියාවලිය දැනගන්න ස්වභාවයක් සිද්ධ වෙනවා. අපිට හිතෙනවා එතකොට මොකද්ද? එක දිගට රූපයක් දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියන බවට හැඟීමක් පහළ ගිනි බෝලයක් තරම් මහ වේගෙන් කරකනකොට ගිනි වලල්ලක් පෙනුනට ඇත්තටම ගිනි වලල්ලක් තියෙන්නේ මේ බල්බ් එක ඇත්තටම නිවිදි නිවිදි නැද්දපත් වේ නිවිදි නිවිපත් වේ හැබැයි අපිට පේන්නේ දිගට පත් වෙලා තියෙනවා වගේද අන්න ඒ වගේ තෝරගන්න ඕනේ අර නාම රූප පරම්පරාව ගෙවි ගෙවි වැඩි වැඩි ඒ දැන ගැනීම හටගෙන එතන එතනම නිරෝධ වෙනවා. හැබැයි අපි හිතනවා ඒ ක්‍රියාවලිය වේගවත් බව නිසා මොකද්ද? එක දිගට එළිය රූපයක් බලාගෙන ඉන්න ඇතුළ කෙනෙක් ඉන්නවා. හැබැයි ඇත්තම කතාව අපිට එක මොහොතකටවත් මේ එළිය රූපේ දකින්න බෑ. එයි මම ඒ විදිහට කියන්නේ. දැන් හිතන්නකෝ. ඔන්න ඒ එළියේ තිබුණ රූපයයි මෙන්න මේ චක්කු රූපය දෙක ස්පර්ශය වෙලා වේදනා සංඥා සංඛාර කියලා ඇතුළට ගෙනියන්නේ ඇත්තටම මතක සටහනක්ද මේ රූපය ඇතුළට අරන් යනවද වර්ණ සටහනක් ගෙනියනවා එහෙනම් වර්ණ සටහනක් ඇතුළට අරන් ගිහිල්ලා මනසෙන් හඳුනගන්න මොහොත වෙනකොට ඒ හඳුනගන්න ටික ගෙවිලා වෙන තුන ඉවරද ගන්න ඒ හඳුනගන්න ටික ගෙවිලා වෙන තුන අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා මොකද රූපය පෙළපිලා වේදනාව දිය බුබුලා සංඥාව මිරිගුවා සංකාරයේ කෙහෙල් කඳා විඥානයේ මායාවක් එහෙනම් දැන් තෝරගෙන බලන්නකෝ පෙළ පිළ කියලා කියන්නේ ජලයේ කැළටි කැළටි කැළටි කැළටි පෙළ පිළි නැగి නැగి දිදි දිදි යනවාද නැද්ද කාටවත් පුළුවන් මේ පෙළ පිළි වසන් කරලා අනේ මට මේක ගෙදර ගිහින් තියාගන්න ඕනේ කියලා තියාගන්න පුළුවන් නේද දිය බුබුල කියන්නේ ජලයේ කැළති කැළති උඩට නැగి නැగి එන. හැබැයි ජලයේ කැළදෙනකන් ඒක විද්‍යාමාන කැළදීම නැති වුණාම ඉවරයිද නැද්ද? ඉවරයි. ඒක කාටවත් ඕන විදිහට නවත්තන්න, පවත්වන්න, ගෙදර ගෙනියන්න මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. එනවා තෝරගන්න ඕන මිරිඟුවේ ඇත්තටම වතුර පෙනුනට වතුර තියනවද? නෑ. කෙහෙල් කන්දේ අරටුවක් වලට අරටුවක් හම්බුවේ ධාරයක් නෑ. එහෙනම් දැන් තෝරගන්න මොකද්ද අර විඥාණයෙන් අපි දැනගන්නකොට අපිට හැදෙනවා ඇතුළේ ඉඳලා කෙනෙක් එළියේ එකක් දැක්කත් හැබැයි නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානයේ දැනීම මාත්‍රයකට අපි මං කියලා මගේ කියලා දාගත්ත නිසා ඇත්තටම ඒක හඳුනා ගන්නකොට ඒ මතක සටහන හඳුනා ගන්නකොට අර රූප කියන කොටස ගෙවිලා වෙනසක් ඉවරයි ඒක නිතරම ශෙනයක් ශෙනයක් පාසා විතරේ නාමයටපත් වෙන නිසා අන්න ඒක පෙන පිටකට උපමා කරනවා. එහෙනම් දැන් අපිට මේ රූපය මම වගේ කරලා අනේ මම දැක්කනේ මට පෙනුණානේ අහවල් තැන තියෙන රූපේ කියලා අපිට පණවන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒ වෙනකොටත් ඒක ගිහිලි ඉවරයිද නේද? හඳුනගන්නේ මතක සංඥාවක් විතරයි. ඒ හඳුනගන්න මොහොත වෙනකොටත් ඒ රූපය ගෙවිලි ඉවරයි. එනම් අන්නේ රූපේ ස්පර්ශය කරපු සිදුවීම ඒකට කියන වේදනාව. ඒක දියපු මුලක් මතුණා වගේ උඩට මතුවෙලා. ඒකෙන් ගොඩනැගිච්ච සංඥාව තමයි මේ අරන්නේ. ඇත්තටම මිලිමේ වතුර නෑ වගේ අපිට මේන සංඥාව රූප සංඥාවේ අර හේතු නිසා ගැළපිලා ඉන සටහනක් නිසා ඇත්තම යථාර්ථයක් දෙන්නේ. ඇත්තම යථාර්ථයක් නෙවෙයි මොකද? ඇත්තටම ඉන්නේ මතක සංඥාවක් විතරයි මිලිමේ ජලයේ නෑ හැබැයි ජලයේ පේනවා. අන්නේ පේනවා. ඒනම් මේ සකස් කරලා අපිට දැනගන්න ස්වභාවයට ගෙනල්ලා දෙන එකේ හරයක් අරතුවක් නැහැ කුස්සක් විතරයි. ඇයි මේ ගෙවිලා වැඩිච්ච එකක් මේ මේ වෙනකොට දැනගන්න. එහෙනම් දැන් තෝරගන්න ඕන මොකද්ද? එහෙනම් දැන් අපි දකින්න ඕන මොකද්ද? මම්මගේ කරලා එක මොහොතකටවත් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික වසඟ කළා නතු කරලා පවත්වන්න නවත්වන්න පුළුවන්. පුළුවන්. එයි එහෙනම් ඒක මට කැමති විදිහට තියෙන ධර්මයක්ද හේතුඵල අනුව උදා වෙලා මෙවෙන එකක්ද? එහෙනම් ඔන්න හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ. හේතු උදා වෙනකොට උදා වෙලා හේතු දෙවිල යනකොට වෙනසිලා කියනවා. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධය තුළ මම මගේ කරන දරා ගන්න එක මාත්‍රිකට මොනවා හරි කි මොකවත්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වව මොකක්ද? රූපය තුල මායත මා තුල රූපයත් රූපය මමයි මම රූපයයි කියලා ගත්තනම් දෘෂ්ටියක් ඒක මුලාව ඉඳලා ගත් එකක්. වේදනාව තුල මායත මා තුල වේදනාව ඇති වේදනාව මමයි මම වේදනාවයි කියලා ගත්තනම් ඒක මහ මුලාවක්. සංඥාව තුල මායත මා තුල සංඥාව ඇති සංඥාව මමයි මම සංඥාවයි කියලා ගත්තනම් ඒකත් මහ මුලාවක්. සංකාරය තුල මායත මා තුල සංකාරය ඇති සංකාරය මමයි මම සංකාරයයි කියලා ගත්තනම් ඒකත් මුලාවක් විතරයි. විඥානය තුල මායත මා තුල විඥානය තු විඥානය මමයි මම විඥානයයි කියලා ගත්තනම් ඒකත් මුලාවක්. එහෙනම් දැන් තෝරගන්න. අන්නර තුවාලේ කහන මාත්‍රයට සනීපයක් එනවනේ. අන්න ඒ වගේ මේ ඇහැට රූපයක් ගැටලා විඥාණයෙන් දැනගන්න මාත්‍රයට හරි සනීපයක් දෙන්න. නාසයෙන් ගන්ධයක් ගැටලා දැනගන්න මාත්‍රයට සනීපයක් දෙන්න. දිවට රසයක් ගැටලා දැනගන්න මාත්‍රයට සුවයයි කියලා එකක් දෙන්න. දැන් ඒක මම වින්දානම් මට දැනුණානම් මම ලබා ගත්තානම් ජීවිත කාලේ පුරාවට මේ තාක්කල් වින්ද සැපයි කියන එකක්වත් දැන් කොහේ හරි තියෙනවද? බැංකු උපතේ දාලා තියන් ඉන්නවා දුවමනාවට මගේ විදවට ගන්න. තියන් ඉදී. රෝහල් ගත කළාම මට දුකයි ඒ නිසා තනියම ටික ගත්ත ටික තියාගෙන ඉන්නවා බැංකුවේ දාලා මට ඕන වෙලාවට ගන්න දුක් විඳින්නේ නැහැ කියලා. පුළුවන් ඉතින් බෑ. එහෙනම් සපයි තනින් පය කියලා ගත් එකක් කොහේ කොතනක හරි ඕම කූපයක හරි නැවතිලා තියෙන්නේ. එහෙනම් කොතනකවත් නෑ. එහෙනම් දැන් කල්පනා කරන්න. සනීපයි සනීපයි මගේ මගේ කියලා හෙව්වා හෙව්වා හැබැයි මං කියලා එකක්වත් වසඟ කරලා නවත්තලා පවත්වන්න පුළුවන්. අනේ එකක්වත් වසඟ කරන්න බැරි වුණා. එකක්වත් නවත්ත ගන්න බැරි වුණා. එකක්වත් පවත්ව ගන්න බැරි වුණා. එහෙනම් දැන් කල්පනා කරන්න. අර තුවාලේ කහනකොට දෙවිච්ච සැපේ වගේ එකක් දැනුණා. ඒකට අහුවෙලා ඒක මම මගේ කරගෙන ඒ පසුපස මේ තාක්කල් හඹාගෙන හඹාගෙන නැති මේ ඇවිල්ලා. එහෙම තමයි ඇවිල්ලා. එහෙනම් තොරගන්න. ඒ සනීපයේ සුවේ ඇත්තටම මට දැනෙන එකක්ද හේතුප්‍රත්‍යයෙන් ඉපදිලා ඒ හේතු ගෙවිලා වෙලිලා යනකොට ගෙවිලා වෙලිලා. ඔන්න ඔබට කියන මොකද්ද පටිච්ච සමුප්පන්න? දැන් මෙතන පටිච්චයි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ දිවට රස කයට පහස එකිනෙකට ගැළපෙනකොට ස්පර්ශ වෙනකොට එකිනෙකට බැඳෙනකොට මොකද වෙන්නේ ඊළ සමානුපාතිකව අනිත් පැත්තෙන් සැපයි සුවයි කියන වේදනාවක් උපදිනවා තමයි හැබැයි ඒක නතු කරලා තියන්න බෑ අන්න ඒකට කියනවා මොකද සංකත ධර්මයක් සංකතයි කියලා කියන්නේ පෙර ඉඳලා ආවවත් අනාගතයේදී යනවත් කවුරුවත් හදනවත් ඉබේ සිද්ධ වෙනවත් නෙවෙයි. ඒ මොහොත හේතු නිසා උදා වෙන ධර්මයක්. ඒ වගේ සංකතයකට උරුම ධර්මයක් තියෙන මොකක්ද? ඒක ඡේදම්මයි වයිදම්. ඒක ගෙවිලා වැඩිලා යනවා නතු කරලා පවත්වන්න පුළුවන් කම මේක ඇතුලේ නැහැ. එනම් මේක නතු කරලා පවත්වන්න බැරි නම් දැන් තෝරගන්න ඕන මොකක්ද? ඒක පවත්වන්නට යන එකම මුලාවද නැහැ. දැන් ඒක එසේ පවතිවා මෙසේ පවතිවා කිය කියා තපයි සනීපයි කියලා කිව්වට ඒකක්වත් එසේ පැවතුනාද ඔක්කොම ගෙවිලා වෙනසලා ගියා. හැබැයි අකමැති වුණාට ගෙවෙනාට වෙනසෙනාට දැන් මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ ඒකමයි. දැන් ඔන්න අපි දුක් විඳින්න කැමති නැල්ලු. ජාති දුකට, ජරා දුකට, මරණ ශෝක පරිදේ දුක්, දෝමනස්, උපායාස කියන දුකට කැමති නැහැ. හැබැයි කැමැති නැති වුණාට වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ පංචකාමේ වහනකම් මොකද වෙන්නේ? සපයි සනීපයි කියලා. අර තුවාලේ ඉන්නේ වැඩි වෙනවා. දැන් මම මෙන්න මේ උපමාවකින් මේක කියන්නේ. අපි හිතමු කල්පනා කරලා ආලෝකයක් දැල්ලුවාට පස්සේ අඳුරු වෙලාවක මේ ආලෝකය දැකලා මහා ආස්වාදයට උන්මාදයට පත් වෙලා අර සනීපයක් සුවයක් ඇති මේ ආස්වාදය තව ලං කරගන්න ඕනේ කියලා හිතලා පුංචි පුංචි සත්තු මොකද කරන්නේ? මේ ආලෝකයට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා වහනවද නැද්ද? හැබැයි වහන්න වහන්න මොකක් සිද්ධ වෙනවා? පිච්චිලා මැරෙනවද නැද්ද? පිච්චිලා නැහැ. දහස් ගාණක් පිච්චිලා මැරිලා බිම වැටිලා ඉන්නවා. දහස් ගාණක් මැරෙන්න පණ හැබැයි මේක දෙක දෙක දෙක දෙක වහනවද නැද්ද? වහන. එයි ආලෝකය දැක්කට පස්සේ මත් වෙන උන්මාදයටපත් වෙන ස්වභාවයෙන් මත් කළාට පස්සේ අර ජරා මරණ දුක මුට වෙහිලා යනවා වෙහිලා යනවා මේක මර උගුලක් කියලා තෝරගන්න බෑ මුන්ගේ කවදාකවත් පිච්චිලා මරණයටපත් වෙන්න දුක් විඳින්න කැමැත්තක් තිබුණා හැබැයි කැමැති නැති වුණාට වහන තාක්කල් මොකක්ද පිච්චි පිච්චි මැරෙන්නේ එහෙනම් තෝරගන්න ඇත්තොත් මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන දුකට අකමැති වුණාට වැඩක් නැහැ මේ පංච කාමයේ කියන ආස්වාද කියන මුලාවේ වහන්න තාක්කල් මොකද ඇතුලෙන් පෙළ පෙළා පිච්චි පිච්චි දුක් විඳිට වෙනයි ඒ ටික මම්මගේ කරගෙන කොයිතරම් ගැගලුවත් මම්මගේ කරලා නවත්තන්න පවත්වන්න බැරි වෙනකොට ඒ පවත්වන්න බැරි එකක් පවත්වන්න කරන උත්සාහයක් තුළදී සිට වෙන්නේ මොකක්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන කිතුන. නැවත නැවතත් ಜಾති පාල කරගෙන නැවතත් ඔකමද නැතුණා. ඔය ටිකමයි කරන්නේ. එහෙනම් මේ පංචකාමය කියන්නේ මොකක්ද? මරුල. මේක හරියට බිලීකොක්කි ගහපු යමක් වගේ. ගිල්ලට පස්සේ කෙරවලක් නැතුව කොටු වෙලා කොක්කේ ඇමිනිලා දුක් විඳින වෙනවද? දැන් එමිනිච් එක දිහා ගන්නට මෙරු විඳවනවද නැත්නම් අපි කියේ? ගෙහි ගෙහි ගෙහි ගෙහි විඳවනවද? අපි හිතන්නේ අර සනීපයි කියලා අර මාත්‍රයට දැනෙන ටිකටද නැත්නම්? කහකට දැනෙන ටික. එහෙනම් කහලා ගහලා ඉවරයක් කරන්න පුළුවන්ද? අර ඉවරයක් කරන්න බෑ. ඔන්න හිතන්නකො ජීවිතේ කුංචි කාලේ ඉඳලා මේ වෙනකොට කහල කහල කහල දැන් තුවාලේ වැඩි වෙලා. දැන් පුංචි කාලේ තිබුණට වැඩි දැන් බර වැඩි ඉඳලා බර වැඩි. දෙවිල්ල 1000 වැඩිද නැද්ද? දෙවිල්ල 1000 පිච්චීම වැඩි. ඒ වැඩි නිසා පංචකාම අවශ්‍යතාවයන් එන්නෙන් අඩු වුණාද වැඩි වුණාද? දැන් එන්නෙන් දියුණු එකද නැද්ද හොයන්නේ? දියුණු උපකරණය හොයන. එහෙනම් හොයලා හොයලා කහල ඉවරයක් කරලා බලන්න පුළුවන් නේද? එහෙනම් මේ මුළු සංසාර ගමනේම අපි කළේ ඕක තමයි. අරසුවාලේ උඩුදුවල ඇතුලේ රාගදේශ මොහ වනේ වැඩි වෙලා සැපයි කියලා කහකා ඉන්නේදීම හතර අපාය වැටෙනකම් දන්නේම නැහැ. එහෙනම් ඔන්න ඔක තෝරගන්න. අපි මේ පංචකාමයේ ගැති කරුව බවට පත් වෙලා පංචකාමයේ වහල්ලු බවට පත් වෙලා මේකේ දෙකට නැමිලාද නැතිනම් පංචකාමයට. නැමිලා. එහෙනම් ඇත්තම ගත්තොත් අපි කාම හිඟන්නේ නැහැ. අපි කාම හිඟන. අපි හිඟන් නොවේ කියනවා නම් අපි හිඟන්නම තමයි. මෙන්න මේ හිඟන මානසික මට්ටමින් මිදෙනවා නම් මිදලා තියෙන සතාගත ධර්මයට ලැබුණීච කෙනෙක් විතරයි. එහෙනම් අපි කාමයේ හිඟ හිඟා හිඟ හිඟා මේ යන්නේ මොකටද? මෙන්න මේ මුලාවට එහෙනම් දැන් තෝරගන්න. හිඟන්නගේ තුවාලේ වගේ කියනවානේ කතාවට. හිඟන්නගේ තුවාලේ කවදාවත් අනිත් වෙන එකක් නෑ. අන්න ඒ වගේ හොඳට තෝරගන්න මේ කාමයේ හිඟන අපි ළඟ තියෙන රාග දේශ මොහ වනේ කාමයේ හිඟා කරනක හිඟන මානසික මට්ටම තියෙනකා මේක සමීපේ මේක සමීපේ මේක සමීප කරගන්න නම් මේක රෝගයක් කියලා දකින්න වෙනවමද නැහැ මේක ලෙඩා කියලා දකින්න වෙනවා හැබැයි අපි කැමති නෑ මේක ලෙඩක් කියලා දකින්න අපි මෙච්චර කල් මෛත්‍රිය කරනවා කියලා කරලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න අපි මෛත්‍රී කරනවා කියලා මෙච්චර කාලයක් කරලා තියෙන්නේ කහපල්ලා කහනකොට දැනෙන තැපේ වැඩි වැඩියෙන් ලැබියල්ලා කියලාද නේ එහෙනම් එන්න එන්න තුවාලේ වැඩි කරගන්න අගාධයට ඇදලා දාන්න ඕන මෛත්‍රියක් දෙනත් අපි කරනවා අපි නිදුක් නිරෝගී සුවපත් බවක් දැකලා තියෙන්නේ අර මුලා අඳුන ඉඳලාද නේ එහෙනම් තෝරගන්න එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දකින්න නිදුක් බව සෝවාන් ඵලයේදී ඒ නිරෝගී බව තියෙන සකු르දාගාමි පද. ඒ සෝපත් බව තියෙන අනාගාමි පද. ඒ දුකින් මිදීමක් තියනවා නම් තියෙන අරිහත් කිච්ච දවසක එතකන් දුකින් මිදීමක් නැහැ. එහෙනම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන තැන නිදුක් නිරෝගී සෝපත් බව තියෙන නිසා එතනින් එහාට ගියපු නිදුක් නිරෝගී සෝපත් බවක් නම් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. අර තුමාලේ සනීප කරගත්ත කෙනායි නියම මෛත්‍රී කරන්නේ. තුවාලේ යන්තම් හරි මාත්‍රයක හරි ගොඩ ගොඩ වෙන පැත්තට මෙන්න මේ දහම් ගිය ඖෂධය අරගෙන මේ දහම් ඖෂධය පාවිච්චි කරලා අන්න ඒකින් රෝගී ටික ටික ටික ටික සනීප වෙන කෙනෙකුට තමයි මෛත්‍රිය කියන එක අපිට දැනෙන්න පටන් එයයි සදාම මෛත්‍රිය වඩින ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. දැන් හිතන්න. එහෙනම් දැන් තෝරගන්න ඕනේ. ආර්ය සිංහල ජාතිය ගැන අහලා තියෙනව නේද? ආර්ය සිංහල ජාතිය කියලා කියන්නේ කවදාකවත් එකට නැමිච්ච නැති කොන්ද නමකු නැති ජාතියක් කියලා අහලා තියෙනව නේද? හැබැයි අපි ඒක අහලා තියෙන වැරදි අවබෝධය. එයි මම කියු කියන්නේ. අපි ඒක වැරදි අවබෝධයකින් අහලා තියෙනවා. එනම් ආර්ය සිංහලයා කියලා කියන්නේ සිංහල කියලා කියන්නේ ඇත්තටම සීහලය තිබෙන නිසා. සීහලය කියලා කියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ විච්‍ය ලයක් තිබුණා. ඒකට ආර්ය කියලා කියන්නේ මේ ආර්ය සද්ධාර්මයේ අවබෝධය තුලින් ගත්ත ශ්‍රේෂ්ඨ ලයක්. එහෙනම් දෙකට නැමුනේ නෑ කියලා කියන්නේ පංචකාමයට වහල්ුනේ නෑ කියන්නේ. පංචකාමයේ පෙන්නලා ගැතිකරුව බවට පත් කරගන්න වහල් කරගන්න බැරි විච් එක ගැනයි නැතත්. හැබැයි අපි මේකට අද මොකක් ඇඳගෙන ඉන්නවද? අපි අද මහා උජාරුවට හිතන් ඉන්නවා සිංහල ජාතිය පටන් ගත්තේ මොකෙන් කියලා. තිරිසන් සිංහයෙන් පටන් ගත්තේ සිංහලේ තියෙන්නේ කියලා මොකද්ද කරන්නේ? කොටියේ සිංහයෙක් උද්ඝාගෙන මහා උජාරුව මොකද්ද කරන්නේ? පොරවගෙන කුප්පගෙන ගොරවගෙන අර පහත් තැනට කඩාපයින් තිරිසන් මානසික මට්ටමක් හදාගෙන ඉන්නේ. හදන්නේ එහෙනම් සිංහල ජාතිය මොරාල්ල කරන් තියෙන්නේ කොහෙන්ද? දාණයෙන් පෝෂිත විච්ච ශ්‍රේෂ්ඨ ලයක් ඇති කරගෙන පංචකාම ඉදිරියේ දෙකට නොනමන අකම්පිත විච්ච ශ්‍රේෂ්ඨ වූ ලයක් ඇතිවද පංචකාමයට දෙකට නැමෙන ගතිකරු බවට පත් වෙන. ඔරවන, කුප්පන, ගොරවන, දකින දකින තැනට කඩාගෙන පනින පහත් මානසික මට්ටමක් හදන තැනට අපේ ජාතිය විකෘති කළා දෙන්නත් අරගෙන විකෘති කළා. එනම් මේකේ උගත් කියන රාජ්‍ය අන්තයේ ඉන්න සියලුම දෙනා පිළිගන්නේ මොකද නැත්ද? ඇත්තම කතාව. හැබැයි තිරිසනෙකුට දාව මිනිහෙක් උපදිනවා කියන තැනට පත් වෙන තරම් මේ මිනිස්සු ඒ තරම් මාත්‍යාලවන්තලා. ඒ තරම් පහත් එහෙනම් දැන් සෝරගන්න. ආදි සිංහලේ කිව්වේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධය අරගෙන පංචකාමයේ තියෙන නිස්සාර බව දැකලා. එයි කහන්න කහන්න තුවාලෙ වැඩි වැඩි පෙළෙන බව දැකලා. එහෙනම් ආස්වාද ස්වභාවයේ තියෙන ආදීනව ටික දැකලා ඒක නිස්සරණය කරන වැඩ පිළිවෙල. එහෙම නැත්නම් ඒක සරණ කරගෙන යන වැඩ පිළිවෙලෙන් මිදෙන්න ඕන මානසික මට්ටම හදාගත්ත ශ්‍රේෂ්ඨ ලයක් තිබ්බ කෙනෙකුටයි කිව්වේ ආර්ය සිංහලයේ කියලා. දැන් හිතන්න. එයා ඔන්න කැහිීමේ අවශ්‍යතාවය එනකොටම තෝරගන්න මොකද්ද? මේක ලෙඩක්, මේක රෝගයක්, මේක දිගට කහල වැඩක් නැහැ. ඔන්න ඔය දහම් නුවණ අරගෙන මොකද්ද කරන්නේ? මේක කහල කහල ලැබෙන්න තියෙන ආදීනෝ ටික මෙනෙහි කරනවා. මොකද්ද? මේක කොයිතරම් කියුවත් අපේ බලාපොරොත්තු කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේක දුකට පාරක් මෙන්න මේ වැඩ පිළිවෙලම අසාර හරයක් නැති වැඩ පිළිවෙලක් කියන තැනට ඥානයේ නුවණ පහළ කරගත්ත කෙනෙකුට කවුරු කියලා ආරම්භ දැන් හිතන්නකෝ එදා කෝටි ගාණක් හිටපු ආර්ටි සිංහලයන්ගේ එක ගෙදරකවත් අත්තිවාරමක් හොයාගන්න කාට හරි අපි කීයද? එක ගෙදරකවත් අත්තිවාරමක් හොයන්න තියෙන්නේ. එක ගෙදරකවත් අත්තිවාරමක නටබුන් තියෙන්නේ. එකකවත්. හැබැයි හිතලා බලන්න බෙහෙර විහාරස්ථානවල නටබු මේකේ ගින් අඟලක් අඟලක් පාසා යට වෙලා බැලු බැලුවත් නෑ. බැලුවෙන්න සමහර දේවල් දැක්කම අපිට හිතෙනවද නැද්ද කොහොමද මේ අසහාය නිර්මාණ කලේ කියන තරමට අපිපත් වෙනවද නැද්ද? එහෙනම් දැන් තෝරගන්න. මෙන්න මේ ශ්‍රේෂ්ඨ දහම් දියේ පහස ලැබපු ආර්ය සිංහලයෝ නිවාස පාවිච්චි කළා නම් පාවිච්චි කළේ ආහාර පාවිච්චි කළා නම් පාවිච්චි කළේ වාසස්ථාන පාවිච්චි කළා නම් පාවිච්චි කළේ වෙන මොකටවත් නෙවෙයි. මෙන්න මේ ධර්ම අවබෝධ කරගෙන මේ ලෙඩේ සනීප කරගෙන සසර දුක කෙලවර කරගැනීමේ බලාපොරොත්තුවෙන් බඩගින්න කලන්තය විපාසය දුරු කර ගැනීම පිණිස යාහරය. උස්නෙන් පින්නෙන් සීතලෙන් නැති මදුරුවන්ගෙන් ආරක්ෂා වීම පිණිසයි වාසස්ථානයක් පාවිච්චි කළ වෙන මොකටවත්. ඒ දැනගී කියන්නේ ධර්මය. එතනින් එහාට තියෙන මුලාවක් කියන අවබෝධය පැහැදිලිවම මේ අයට තිබිලා තියෙනවා. ඒක තෝරගන්න මම කියන්නම් හොඳ උපමා කීපයක්. අපි හිතන් ඉන්නවා අතීතයේ හිටපු හෙළය බොහොම ලුගත් හරස්ත දක්ක දක්වා පැල් රැක රැක පතල් කප කප හිටපු මූගත් පිරිසක් බවට අපේ ඉන්න අද උගත් මූඩ මෝඩේ හම්වඩු ගන්නවද නැත්නම් ආර්ධිය ජලයේ සිංහලයන් අපිම අපිට විග්‍රහ කරගන්න. හැබැයි හුඟට මොහොතකට හිතන්න පතල් කපන මිනිසයාට තිබුණු ප්‍රඥාව අද මේ ලෝකයේ ඉංජිනේරුවරයෙකුට වෛද්‍යවරයෙකුට අද නෑ මහාචාර්ය පට්ටම ගන්න කාටවත් නෑ. මම ඒක උපමාවක් ඇසුරින් කියලා දෙන්නම්. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. අහලා තියෙනවද? කන්නේ කරවලයි රටහාලේ බතිත. බොන්නේ බොරදියයි පූර්වේ කලපවට යන්නේ කවදාද මාපියෝ දකි. අපි කොහොමද විග්‍රහ කරන්නේ? අපි මේ කළු ගලක් කැප්ටි වෙලා කරවලයි බතුයි කකා බොරදිය ටිකක් දිවි දුක් විඳින මිනිස්සේ අම්මා තාත්තා බලන්න යන්නේ කවදද කියලා හිත හිතා ඉන්නවා කියලා නේ හිතන්නේ. හැබැයි අපිට නුවණ නෑ ওই කවියාද තෝරගන්න. ඒ තරම් මහා ගැඹුරු ශ්‍රේෂ්ඨ අර්ථයක් තියෙන කවිපදයක්. ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් ඇට. දුම්බර කියලා කියන්නේ ඇත්තටම තෝරගන්න ඕන වලාවෙන් බරවිච්ච ස්වභාවයට. දුම්බර විච්ච ස්වභාවය. එනම් මේ දුම්බර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපි ඉතල බැලුවොත් එන්නේ අඳුරු වලාවකින් දැහැගත්තට පස්සේ අඳුරු වලාකුලකින් සූර්යය වහගත්තොත් මොකක් වෙනවද? ආලෝකයේ වැටෙන කරවලුනේ. කරවලුනේ. එතකොට මෙතන මේ කළු ගල කියලා උපමා කරලා තියෙන්නේ දැටිසේ බන්ධනේ විච්ච රාග, ద్వේස, මෝහ බැම්ම. දැන් අපි මොකක්ද කරලා තියෙන්නේ? දැටිසේ මේ රාග, ద్వේස, මෝහ කියන ගල් ගෙඩියට තද කරලම යට වෙලා අවිද්‍යා අඳුරු වලාපටින් බෙහිලාද නැති බෙහිලාද එහෙනම් දැන් තෝරා ගන්න ඕනේ අර රාග දේශ මොහ කියන කළු ගල් තද ගති ස්වභාවයට යට වෙලා අඳුරු වලාවෙන් මෝහ අන්ධකාරයෙන් මොකද වෙන්නේ බැහිලා ගිහිල්ලා ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට. ඒ මුලාව ඇතුළට වෙලා අඳුර ඇතුළට වෙලා ඉඳගෙන දැන් මොකද්ද කරන්නේ? කන්නේ කරවලයි රට හාලේවකට. එහෙනම් මේ රට හාල කියේ මොකක්වත් නෙවෙයි. ආර්ය ධර්මයේ යටපත් කරගෙන ආර්ය සිංහල කියන තැන යටපත් කරගෙන එතනින් පරිබාහිර වෙච්ච මොකක්ද අර තියෙන්නේ? මෙන්න මේ මුලා ස්වභාවයටපත් වෙලා පංචකාමයේ නැමැති පිළිගොඩ අනාන අනාන මොකද්ද කරන්නේ? ඒකම භුක්ති විඳිමි. ගොන්නේ බොරදියයි පූර්ණේ කළ පවට. පෙර පින පුණ්‍ය කුසල වාසනාවක් නැති නිසා පිරිසිදු දහම් දිය පානය කරගන්න බැරිව දැන් මොකද්ද මේ බොන්නේ? බොන්නේ අර බොර විච්ච අඳුරු විච්ච මෙන්න මේ පංචකාමයේ මුසපත් පිච්ච ටිකම පානය කරගන්න පස්කම් පාණයටම නතු වෙලා ඉන්න මිනිස්සුව දිහා දකිනකොට ඔන්න කෙනෙක් කියනවා මේ ධර්ම අවබෝධ කරගන්න කෙනෙක් මේ කවිය කියන්නේ. මේ මිනිස්සු කවදාද යන්නේ? මාපියෝ දකින්න. මාපියෝ කියලා කිව්වේ බුද්ධ ශාසනයේ මවයි පියයි කියන්නේ නාම රූප. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න යන්නේ කවදාද මේ මිනිස්සු මේ දුකෙන් ඈතර වෙලා. දැන් හිතන්න. ඔය තරම් නුවණ අද ඉන්න කෙනෙකුට තියෙයි. ඕක පටිච්ච සමුප්පාදයක් වෙයි කියන්නේ කියලා තෝරගන්න තරම් නුවණක් තියෙනවා. ඒ තරම් නුවණක්. මේ නුවණ කොහොමද අන්ධ උනේ නැති උනේ යට උනේ කියලා හොයලා බලන්න. ඒක වටින්නේ ඒක නැති විච්ඡේටි හොයලා බලන්න. ඒක යන්නේ කොහොමද අපි ගොඩනගා ගන්නේ? නැවත කොහොමද ආර්ය සිංහල ජාතිය රැකගන්නේ කියනද චුට්ටක් කල්පනා කරලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. දැන් ඔන්න ඔය දහම්දියෙන් පෝෂිතවිච්ච ආර්යයන්ට පංචකාම අවචකාවයන්ගේ වමනාව බොහොම සීමිතයි. ඒ අය මං කිව්වේ එදා වේලට තමන්ගේ කුසගින්න නිවන් ආහාරයක් අරගෙන දහම්දියෙන් පෝෂණය වෙන්නේ කොහොමද මේ සසර දුක කෙලවර කරගන්නේ කොහොමද? අර රෝගී සුවපත් කරගන්නේ කොහොමද කියන එකයි නිතරම හොයන්න. අනේ ඒ නිසා මෙයාලගේ නිරන්තරයෙන්ම වැඩුණේ අර ආර්ය මෛත්‍රී කියන ගුණය. ඒ ගුණයෙන් විහිදලා පැතිරිලා ගිය සුද්ධ වූ ගුණය පොළොව රසයට එකතු වෙනවා. මේ පොළොව රසයෙන් දුන්න මොකද්ද? බොහොම නිල්වන් සස්ක්‍රීය අස්වැන්නක් කෙතක් උරුම කළ දෙනවා. සිංහල. අර ඊට පස්සේ මොකද්ද කරන්නේ? නැවත අමුතුවෙන් ඒ අයට බෙහෙත් වෙලා මහන්සි වෙලා මහා වේසක් දරන්න ඕනේ ආහාර සපය ගන්න. ඵල බර වෙනා සත්‍ක්‍රීය කාලයක් ගුණයට අනුව මේක සකස් වෙනවා. මිනිසුන්ගේ තියෙන පුණ්‍ය කුසල වාසනාවට අර ගුණයට දහම් බර ස්වභාවයට ඒ නිසා කෙලයකට ගියාම ගහක ගෙඩියක් කොළයක් කඩාගෙන ඇවිල්ලා ආහාරයට ගත්තා. එයාට ගබඩා කරන්න ඕනේ. ගබඩා කරන රැක් කරන්න ඕනේ නෑ ඇයි? කවුරු වෙනුවෙන් සකස් කරන්නේ? මොකක් වෙනුවෙන් රකින්නද? මොන කැහි කැහිල්ලක් එයාට එයා බොහොම නිවිලා. දැන් එයාගේ දරුවෝ ඉපදුනාට පස්සේ අධ්‍යාපනය ලබන්නේ යවුනේ කොහෙද? ගමේ පන්සලේ හාමුදුරුවෝ හාමුදුරුවෝ එදා කියලා දුන්නේ මොකක්ද? ඇත්තටම කියලා දුන්නේ කාම හැටිද කාගන්න විදිහ විදහාසෙන්. මෙන්න මේක රෝගයක් කියලා කියලා දීලා මේකේ විදහාස් වෙන අටිපාටි ක්‍රියාපිළිවෙත උගන්වන්න අද වගේ ගිනි කන්න පංචකාමයේ කන්න උගන්වන මොලේ විකෘතියක් කරන අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ නැහැ. එදා පෙකුර්ති නුවණ පහල කළා දුන්නා. ලෝකේ යථාර්ථය පෙන්වලා දෙන දහම්බියෙන් පරිපූර්ණ කරන අධ්‍යාපනයක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලම ධර්මෝ දියුණා. අමුත්‍රයෙන් අම්මලා තාත්තලාට දරුවගෙන මෙහෙතෙන්ට මහන්සියට අල්ලගන්න දෙයක්වත් නැහැ. මේ දහම්බියෙන් පෝෂණය වෙච්ච සමාජය තුල ආහාර දිය නැහැ. රෝග දිය නැහැ. හොරහතු දිය නැහැ. ඉස්ත්‍රි දූෂණ මංකොල්ල කෑම ඇල කොටාගෙන ඉන්නේ දහමින් පොස්. පංචකාම ගින්නේ ඇල කොටාගෙන ලං කරගන්න ඕනේ කියලා වටිනවා සාරයි කියලා තිබුණ එකක්වත් එයයිද නැහැ. දැන් මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ පූජා කරලා බුදුසසුන. ඒ බුද්ධ ශාසනයේ පූජා කරන ප්‍රත්‍යක්ෂ නුවණින් යුක්ත ආහාර හරගෙන ඉන්න මොකක් හරි තැනක් අටවගෙන පැය 24ෙම තමන්ගේ ජීවිතේ කැප කළේ බුදු සාසනය. බුද්ධ ශාසනයේ ජීවිතේ කැප කරලා ධර්මයේ තුලින් ගොඩනගාගත් ආධ්‍යාත්මික ශක්තියත් එක්ක මහ විශාල පිරිසක් මහා සංඝ පරපුරට ඇතුළු වෙන ලක්ෂ කෝටි ගණන්. දැන් අන්නේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් ගොඩනැගිච්ච මහා ශක්ති ප්‍රභවයක් ඇති කරගෙනයි එදා මහා ගල් කණු හදලා නිර්මාණය කරපු අර මහා විහෙර විහාරස්ථානවල ජීවිතේ බුද්ධ ශාසනයට කැපකලේ නැත්තා. එවැනි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගෙන නැත්තා එවැනි දේවල් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි ජීවිතේම බුද්ධ ශාසනයට කැප කරපු එකේ ප්‍රතිඵල. එදා රටේ රජවරු හිටියා නම් ඒ රාජ්‍ය නායකයෝ මේ දහමින් පෝෂිත වුණා. රාජ්‍ය නායකයන්ට ගැති වෙලා හිටියේ නැහැ ජනතාව. සද්ධාර්මයේ මූලික කරගෙන දහමටයි නතු. එහෙනම් රාජ්‍ය නායකයෝ ධර්මයට නැඹුරු වුණා ඒ හේතුව නිසා. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මහා සංඝයාගේ උපදෙස් නිරන්තරයෙන් බලාපොරොත්තු දැන් රටේ නායකයාගෙන් තිබුණා නම් තිබුණ බලාපොරොත්තු මතු පරපුරට මෙන්න මේ නිවිච්ච ශ්‍රේෂ්ඨ ගිනි පත්තු වෙන්නේ නැති ගිනි නිවන මෙන්න මේ ධර්ම මතු පරපුරට සුරක්ෂිත කිරීම. අන්නේ සුරක්ෂිත වෙන්නේ මහා සංඝ පරපුර ලැබුණොත් කියන තරේ. මොකද රජවරු මහා සංඝයාට දම් පින් කරන්නේ කැප වෙලා කැප වෙලා අක්කර ගණන් වදා කරන මහදම් සකස් කරගෙන මහා හරසලෙන් පුදු පූජා පවත්වමින් අරගෙන ඇවිල්ලා දම් පූජා මහා සංඝයා. කැණින් දෙන දානශාලා හැදුවා. ඉදි කළා. මෙහෙර විහාරස්ථාන ඉදි කළා. භික්ෂුන්ට පෑන් පහසුවේ පෑන් පොකුණු ආදී විශාල පිරිසක් මතු පරපුරට මේ බුද්ධ ශාසනය නිවිච්ච දහම උරුමකම් කියලා දෙන්න අවශ්‍ය කරන වටපිටාව. ඔන්න නිවිච්ච ප්‍රතිපත්තියක විදුණු රාජ්‍යපාලන. දැන් එතන ඇත්තටම මේ අද තියෙන ගින්න තිබුණාද බොහොම සෑහලුවක් ඒක. මේ දහම් අවබෝධයෙන් ගත් මහා නිවිච්ච සැනච සැනසිච්ච ලකුණ එදා හිරුදු ප්‍රවති. හැබැයි මොකක්ද උනේ? මාර පාක්ෂික බලවේග ඔස්සේ ආවේශ වෙලා ආරුඪ වෙලා මේකට පැමිණියා මොනවාද? ගිනි කන ප්‍රතිපත්ති වලින් පරිපූර්ණ වෙච්ච මුලා අඳුරේ විදේශ ජාතිකයෝ මොකක් වුණාද? මේකට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඇවිල්ලා බැලුවා මේ ශාස්ත්‍රීය භූමිය දැක්කට පස්සේ අපේ පංචකාම අවශ්‍යතාවයන් ඉටු කරගන්න මහා උපරිම මට්ටමක තියෙන භූමියක්. මේ මිසන් රූගත් මෝඩයෝ කියලා හිතුවා. එයි උඩුකයත් විරුවත් කරගෙන සරම් කෙටියක් ඇඳගෙන මේ ගල් මුල් එක්ක හැප්පි හැප්පි චීවර දරාගත් කසාවත් දරාගත් පිරිසකට වැඳ වැඳ ඉන්න මුන්නම් ගොන් කියලා හිතුවා. එයි ඒ තරම් තේරෙන්නේ නුවණ නැහැ. අර ගින්නේ මුසපත් වෙනා කැහිලා අතුල වෙලා යයි. ධම්මියක් නෑ. එලා ඒ අය උගත් දුකට. බොහොම දුකට පහත් මානසික මට්ටමේ හිටපා. එයා හිතුවා මේ අය හරි දේසියෙන් පුළුවන් මේ අපිට මොනවා හරි රත්තරන් දිවි මුතුමැණි ටිකක් දීලා නම්ම ගන්න. හැබැයි රත්තරන් දිවි මුතුමැණි සත පහකට මෙයාට වටින්නේ. මහා සංඝයා එනේ අපරතුර බිමට ඇතුළේ රත්තරන් එයි. රත්තරන් වල වටිනකමක් නැති බව එයා තෝරගත්තා. දිවි මුතුමැණි කියන්නේ නිකම්ම මනෝමූලිකව පනවගත්ත වටිනකමක් මුලාවක් කියලා දැකලා මහා සංඝයාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ කියලා දැක නිසායි පාපිස්නා වලට අල්ලලා ඒව පූජා කරනවා. දැන් එහෙම තෝරගන්න. අන්න ආර්ය සිංහල දෙකට නෙමුන්නේ නැහැ කියන උතනදී. අර විදේශ ජාතිකයන්ගේ කිසිම ප්‍රතිපත්තියකට කිසිම බහකට නම්වන්න බෑයි. එයාලට ගිනි කන කහන ප්‍රතිපත්තිය අවශ්‍යතාවය නෑ තුවාල නිසා නෙමෙයි. හැබැයි ඔය අතර හිටියා ගා මුලා දැන්නේ. ඇලිලා මුලාවටපත් වෙලා දෙවි දෙවි හිටපු න්‍යායෙ හිටපයිද කොහොමද? ගා මුලා දැන්නේ. මුලා විච්ච න්‍යායෙන් දෙවි දෙවි පිච්චි පිච්චි. මොකද්ද කුලමානෙන් බලමානෙන් කානන්තර මානෙන් හිටපු පිරිස. මෙන්න මේ පිරිස අල්ලගත්තා. අල්ලගෙන මේ අය මොකද්ද කියන්නේ අර මුලා ප්‍රතිපත්තියට නම්ම ගත්ත මේ අයට කැහිගන්නේ. ධර්ම අවබෝධය බොහොම අඩුයි. නම්බගෙන මොකද්ද කියලා අර ප්‍රතිපatti මේ අයගේ අතුලට ක්‍රමක්‍රමයෙන් පාවද්දලා මේකේ මුල මහා සංඝයා හොබවන බව දැකලා මහා සංඝ පරපුර විනාශ කරන්නට අවශ්‍ය කරන කුමන්ත උපක්‍රම හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද්ද කියලා විදේශීය බටපිරිස් ගෙන්නලා සංවිධානක මහා සංගරුවනේ ඝාතනය කරන්න අවශ්‍ය කරන සැලසුම් හදන බෙහෙර විහාරස්ථාන විනාශ කරන මහා සංගපුර පරපුර විනාශ කරන ප්‍රතිපත්ති දිගින් දිගට දිගින් දිගට ක්‍රියාත්මක කරනවා මේ අතර අපේ අර ආර්ය සිංහලෝ මහා බෙහෙසක් ගත්තා කොයි විදියට හරි බුද්ධ ශාසනය නගා සිටුවා ඒක මේ කෙනෙක්ව ඝාතනය කරන්න මරණ අදහසකින් ගත්ත දෙයක් නෙවෙයි. බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ කියන එක. හැබැයි අර මුල් පුරුක හොබවන මුල මූල බීජේ මහා සංගපරපුර එන්නේ ප්‍රහීන වෙන්න පටන් ගත්තා මෙන්න මේ මුලාවත්. අර නව පරම්පරාවට දහම් දියෙන් පෝෂණය කරන්නට තිබුණු නුවණ මොකක් වුණාද? ඒ අධ්‍යාපන ක්‍රමයෙන් මෙන්න හැලෙන්න පටන් ගත්තා. දැන් උඩරට භූමියේ තිබුණු ශාස්ත්‍රීය පරිසරය සහ මුලින්ම විනාශ කළා. තෙත් කලාවල තිබුණු ශාස්ත්‍රීය භූමිය සහ මුලින්ම කපලා විනාශ කරලා පංචකාම ගිනිගන්න ප්‍රතිපත්ති ස්ථාපිත කරන්න තේ කියන වහ බිහි කළා නේද? තේ කියන්නේ වහ අපි හිතන්නේ තේ හරි ඉහළ එකක් කියලා අපි ඔබ කොට නේද බාරගන්න. අපි හිතන අපිට තියෙන ලොකුම භෝගිත්තේ වටිනම හැබැයි පහත් මේක කියලා මම කියනවා. එයි අපිට ගිනිපත්තු කියලා උදාහරණයක්. දැන් මොකද? ගිනි කන ප්‍රතිපත් ස්ථාපිත කරන්නේ පහතරට වියලි කලාපේ ඔක්කොම කපලා තිබුණු ශාස්ත්‍රීය භූමිය මොකක්ද? අද මේ කලාපේ හැදුවා රබර්. මේ සම්පූර්ණ කලේ මොකද්ද? මෙහි තිබුණු සුද්ධ ගුණේ යුත් සාධ පද්ධතිය ඔක්කොම විනාශ විනාශ කළාර ගිනි කන ප්‍රතිපatti ආර්ථික ආර්ථිකයේ කියලා කෙහිල්ලේ වමනාවට දියුණු දියුණු කරගන්න ඒව හදන්න ඕනේ කියලා මොකද කිව්වේ සම්පූර්ණයෙන්ම මේකේ තිබුණු සුද්ධ ගුණේ කෑව විනාශ කළා ඒ විනාශ කළා මොකද කියන්නේ මෙන්න මේ ප්‍රතිපatti මේක ස්ථාපිත කරන්න පටන් ගත්තා අන්න ආර්ය සිංහලයෝ හැඳින්වුවා මේකේ ආක්‍රමණ කරන්න ආපු මිනිස්සුන්ට පරංගි කිව්වා. පරංගි කිව්වේ ඇයි? පර කිව්වේ අපිව පහලට ඇදලා දාන රාජදේශ මොහ අන්තික මේකට ගිල්ලවන්න ආපයට කිව්ව මොකු කියලා. පරංගි යති. ඊට පස්සේ තෝරගන්නකො මේ වතු වැඩ කිරීමේ අවශ්‍යතාවයක් හෙලයට නැහැ. ගිනි කන ප්‍රතිපත්ති නැහැ. බොහොම සැහැල්ලුවෙන් නිවිලා හිටපු ජාතියක්. මතු පරපුරට මේ දහම්දිය දෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර හැබැයි රාජ්‍යන්ති හිටපු ඔලමුට්ටල ගොල්ලු ටික බලතන්හාවෙන් හිටපු ටික අල්ලගත්තද නැද්ද? අල්ලගත්තා. අල්ලගෙන නේද මේ විපත කළේ. දැන් වතු වැඩට හෙළයෝ එන්නේ නැතිකොට ගෙන්නවා මොකද? ඒ ගෙන්නපු අයට කිව්වා දෙමළ කියලා. මේ දෙමළ කියන්නේ තරහට නෑ මොකද්ද කිව්වේ? හැටි නෙමන කියලා නේ කිව්වේ. හැටි කිව්වේ ඇයි? හද ගති වලින් දැදිලා මෝහයෙන් මුලා වෙලා රාගමල දේශමල දෙකම තිබ්බ නිසා කො මොකද්ද? දෙමන කියලා. දැන් ඊට පස්සේ මේ වෙලහෙල දාම් කටයුතු කරන්න ආව જાතියක් ඒ જાතිය පිටුව මොකද්ද මරක්කල මරක්කල කිව්වේ ඇයි? මර එක්කල මරක්කල. එහෙනම් මේ රාග දේශ මොහ මර ධර්ම එක්කල නිසා මෙන්න මේ ශ්‍රේෂ්ඨ භූතය කිව්ව මොකක් කියලා මරක් ඒ අය දුක්ම මොකක් කියලාද සත්කිලි මේ සද්ධාම කිලි කරන ප්‍රතිපත්ති ස්ථාපිත කරපු නිසා මොකක් කියලාද සත්කිලි අපි දැනගෙන තියෙන්නේ අපි නිකම්ම වෛරයෙන් දෝපිකාස හැබැයි වෛරයෙන් මේක කිව්වේ අර්ථ ධර්මයක් දැනගෙනමයි මේවා කතා කරන්නේ එනම් දැන් හිතන්න. එන්න එන්න මේක ඇතුළේ ස්ථාපිත කළා මොන ප්‍රතිපatti දෙන්න නම් පරංගි ප්‍රතිපatti, මරත්තල ප්‍රතිපatti, සත්‍ය ප්‍රතිපatti. දැන් රටහල් කියලාද නේ? එහෙනම් රටහල් බස කියන එක දැන් තේරුණා. එහෙනම් දැන් තෝරගන්න. ඔන්න දැන් ওই ප්‍රතිපatti ටික කැවුනට පස්සේ එන්න එන්න නව පරපුරට මෙන්න මේ ප්‍රතිපත්තීද නැද්ද දැනෙන්න පටන් ගන්නවා. අධ්‍යාපන ක්‍රමය කියලා දුන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති ගොඩනගන්න ඕන මානසික මට්ටම් නේද? කහන්න ඕන පරිසරයේ හිතලා. මේ භූමියේ තිබුණු සුද්ධ ගුණයෙන් යුක්ත බීජපත්තිය හොරකම් කරගෙන ගිහිල්ලා. ඒක ඥාන විකෘති කරලා ගෙනල්ලා මේක හැදුවේයි වැඩි වැඩියෙන්වත් හදලා ඒ කහන ගබඩා කරගන්න දිනු වෙන්න ඕනේ කියනවා. කහන පැත්ත දිනු කරගන්න. දැන් ඒවට ගහනවද නැද්ද මොකු ගහන්නේ? තිරිසන් විවිධ නැහැ. තිරිසන් මානසික මට්ටමකින් මේව හැදුනේ. දැන් මේවට තිරිසන් මේවිලා විදිහ. ඒ විතරක් නෙවෙයි හිතලා බලන්න. දැන් තියෙන මාපියාව කොයිතරම්ද කිව්වොත් මේ බීජ නිෂ්පාදනය කරන විදේශීය සමාගම් මේකට ගහනවා කුමිසත්තු ආකර්ෂණය වෙන හෝමුව. ගහල් වල අනිත් පැත්තේ මොකද කරන්නේ? කුමිනාශක නිෂ්පාදනය කරන අන්තිම එකක් දුරු කරන්නේ ඒක කරන්නේ. දැන් ජීවිත අමුවාගේ විනාශ කරන අවිහිංසාවද තියෙන්නේ මොකද තියෙන්නේ? හිංසාකාරී මුලාසහගත ගිනි ප්‍රතිපත්ති වලට ඇවිල්ලා නැහැ. ඇවි අර මුලාව කැහින්න කොයිතරම්ද කියන්නේ? ඒ තරමටම ඇවිල්ලා ඊට පස්සේ මොකද්ද කරන්නේ මේ වහ කන්න දීලා ඉවර වෙනවා. දැන් වහද නැද්ද කන්න දෙන්නේ? වහ වහ කන්න දීලා ඉවර වෙන්නේ ඇයි මේ වහ කන්න දෙන්නේ? අනිත් පැත්තෙන් සෞඛ්‍ය ශේත්‍රය කියන්නේ මහා මාපියාවක් මේ ඖෂධ සමාගම් කියන්නේ. මහා රැල්ලකට මහා ඖෂධ මාපියාවක් දැන් මේක තේරෙන්නේ නැහැ නේද එහෙනම් මේ ඖෂධ කියලා ගෙනදින්නේ තුහක් දෙන්නේ අපි ඖෂධ ඖෂධ කියලා ගන්න ඔක්කොම වහ. හොඳට බලන්න. ඔන්න ඔය වහ ටික දීලා අපි මොනවද කරන්නේ? වහ වමාරන්න තිබෑ නේද? වහ ගන්න දීලා වහ වමාරන්න ක්‍රමයක් තිබෑ. එහෙනම් වහ වමාරන්න දෙන දවසක වහ වමාරන්න බැරි ටිකට මොකද්ද කරන්නේ? වමාරන්න බැරි ටික කපන්න එපා නේද? වමාරන්න බැරි ටික කපලා කොටලා ඉන්නේ. ඊට පස්සේ කිව්වා මොකද දැන් සර් ඉදිකර කාන්ති හරි දියුණු. කපනකොට නාන්සේ හරි දියුණු කරලා දැන් මේ එන්නේ එන්නේ දියුණු වෙලාද පහත් වෙලාද කියලා බලන්න. උසස් ගුණය වහ ගන්න දීලා වහ වමාරණ එකද වහ ගන්න දීලා ඒ වමාරන්ට බැරිව කපලා කොටලා අයින් කරන එකද වහ ගන්න නොදී. එහෙනම් උසස් මානසික මට්ටමක්, දියුණු මානසික මට්ටමක් තියෙන්නේ අද හිටපු ගත් මොඩයන්ට. එදා හිටපු අර ආර්ය ධර්මයෙන් පරිපූර්ණ වෙච්ච ඒ ජනතාවට. එහෙනම් එදා හිටපය නූගත් කියලා කිව්වේ. අද හිටපය නූගත් එකේ අන්තිම අඩියද නැති අන්තිම පහත් පහළ බාලාන්ති. එරම මේ දියුණුව කියලා කියන්නේ එන්නේ මොකක්ද? පිරිහීමේ අඩි විකෘතියේ කෙරවලටද නැද්ද මේ යන්න හදන්නේ. එහෙනම් මේ විකෘතිය තුල විකෘති ප්‍රතිපත්ති වලින් ඇතුළ මුලා කරගත්ත අපි ලේබල් බෞද්ධයෝ විතරයි. උපන් බෞද්ධයෝ විතරයි. ඇතුළ මරක් කරන්නේ නැහැ. අර ප්‍රතිපත්ති නැති තියෙන්නේ. ඇතුළ සත් කිවි. ඇයි? සත් බස විනාශ කරන්නේ. රාග දේශ මොහ වෙන්නේ. ඒක කිලි ගන්නවලු. මේ ගිනි කන ප්‍රතිපත්ති පසුපස පිස්සු බල්ල වගේ වැටිලා දුවන පහත් මානසික මට්ටමකට අපි වැටෙනවා. වැටු. එහෙනම් කල්පනා කරලා බලන්න. ආර්ය සිංහල ජාතිය සුරක්ෂිත කරන්න නම් ගහ මරාගෙන ඇන කොටාගෙන පුළුවන් වෙයිද? මේ දහම් දියෙන් ඇතුළ පෝෂිත කරගන්න වෙයි. මේ ධර්මයේ යථාර්ථය අවබෝධ කරගෙන ඇතුලේ නිවා ගන්නට වෙයි. අන්න එදාට මේ මරක්කල ආණ්ඩුකම ව්‍යවස්ථාවට අපි දීපු ඡන්දය මොකක්ද වෙන්නේ? අපි ඇත්තටම එයි මම මරක්කල ආණ්ඩුකම ව්‍යවස්ථාව කියලා කිව්වේ. මරගන්න එක්කරන සත්කිලි ආණ්ඩුකම ව්‍යවස්ථාව. සත් බසට සත් දහමට දීලා තියෙන පහළ කරක් නේද? ඔය විදිහට. සද්ධාව පිළිකරමින් විනාශ කරන ගිනි කන ගිනි වපුරවන ප්‍රතිපත්ති හදන ආන්දෝලනයක්ද නැද කියන්නේ ආන්දෝලනයක්ද රටහල් කැවිලාද නැක් කැවිලා එහෙනම් දැන් කල්පනා කරනවා දැන් මේක තරහට කියන එකක් නෙමෙයි මේ අතාරත් එක තමයි ආන්දෝලන බයිනවත් නෙමෙයි කොහෙද බයි මේ ප්‍රතිපත්ති මේ ප්‍රතිපත්ති මුලා එකක් කියලා ඉතින් ඒක මාත්‍රව සක්කිලි එකක් කියලා හිතන්න. ඒකට අපි කැමතිද නැද්ද? අපි ඒකට කැමති වෙලා තියෙන්නේ අපේ ඇතුළත් මරක් කරන අපේ කැමැත්ත තියෙන්නේ මේ ගිනි කන වැඩපිළිවෙලට නිසා සක්කිලි වැඩපිළිවෙලට නිසා අපි ගහනවද නැද්ද ගිහිල්ලා හදින් ජාරුවල කතිරේ. ගහන. එනම් කවදා නමුත් මේ කතිරේ ගහන එක නවත්තන්නම වෙනවා. ඇයි? මේ සත්‍ය විපතිපති අයින් කරලා ආර්ය ශාසනය යලි ස්ථාපිත කරන්න නම් ආර්ය සිංහල ජාතිය යලි සුරක්ෂිත කරන්න නම් මම කියන්නේ කොහෙටවත් ප්‍රතිගාමී එයි ඒ ප්‍රතිපත්තිය කොහොම ආවත් මරක් මේක මරක් නෙමෙයි සත්කිලීක සත්කිලිම තමයි මෙන්න මේ සත්‍ධර්මයේ අරගෙන ඇතුළ පෝෂණය වෙනකොට ඇතුළ නිවනකොට ඇතුළ ආවි සිංහල වෙනකොට අපිට මේ ප්‍රතිපත්ති වල අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒ ප්‍රතිපත්තිය තිබුණු ඡන්දය කැමැත්ත මොකක්ද කියලා. අඩුයි. අනේකට කතරේ ගහන්න. ඒනම් කතරේ ගහන්න එක බලෙන් නවත්තන්න බෑ. ඒක නවතින්නේ කවදානම් වෙන දහමේ ව්‍යාප්තියත් එක්ක. ඒක වෙන එකක් වෙනවා කාටවත් නවත්තන්න බෑ. ඒක ඉදිරි පරපුර තුල වෙනවා මොකද දැන් බිහි වෙන නව වරකුඩේ මේ ප්‍රඥාවන්තයෝ බිහි වෙනවා. මේ ධහම අවබෝධ කරගන්න සමත් මහා දාර්ශනික නුවණක් තියෙන මේක හොයන්න පඹය වගේ එක තැනකට වෙලා ඉන්නේ නැති සත්‍යර්මයේ හොයාගෙන මේ විශාල කර්ම පිරිසක් වර්තමානයේ ධහමට යොමු වෙලා තියෙනවා. එයා මේ සත්‍යර්මයේ මූලික විච්ඡේ කර්ම පරපුරට මරක් කළ ප්‍රතිපත්තියෙන් වැඩක් නැහැ. එයා මුල් දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී එයා මූලික තැන දෙන්නේ මෙන්න මේ ජීවන ප්‍රතිපත්තියට. එදාට ඉබේම මොකද්ද වෙන්නේ? මෙන්න මේ මහා මුලාව අයින් වෙලා. දැන් හිතන්න අපි මේ තෙරපි තෙරපි තෙරපි තෙරපි කහ කහ කහ කහ උදේ ඉඳලා රැ වෙනකම් හුස්ම ගන්නවත් විදිහක් නැතු විඳින්නේ අමර දුකක්ද නේද? මහා දුකක් විඳින්නේ මොකක්ද? දැන් අපි ඉන්නේ අර දුම්බර වලාවට අහු වෙලා රාග දේශ මොහ කළු ගලට යට වෙලාද නැද? රට හාල කැවිලා ඒකට පංචකාම පිළි ටික අන අන දැන් තේරෙනවනේ. අර බොරවිච්ච දිය අරගෙන මොකද කරන්නේ? පානේ කරගෙන නම් අපි කවදාද නැවත අපේ බුද්ධ ශාසනයේ අම්මයි තාත්තයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි අඳුනගෙන මේකෙන් මිදෙන්නේ කියලා හොයලා බලන්න කාලෙද නැත්නම් හරියට. එහෙනම් දැන් අපි අහලා තියෙනවා නේද? ඉර පායා ඉර මුදුනට එන්න එපා, සඳ පායා සඳ මුදුනට එන්න එපා. පෑ විදියට බොරදී වෙන්න එපා, අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. මොකද්ද එතකොට ඉර කියලා කියන්නේ රාගයයි, ද්වේෂයයි, ගිනි අරගෙන පත් වෙනකොට ඒක උඩට එන්න එපා. මෝහය කියලා කියන්නේ බොහොම සීතලට ආස්වාදයි කියලා පෙන්වන මෙන්න මේ පංචකාමයේ උඩට නගින්න එපා. එහෙම නැංගු මොකක් වෙනවද? මේ පෑවිච්ච දහම් විදියට බොරවිච්ච රාග දේශ මෝහ පංචකාම ජලය යලි එකතු කරගන්න එපා. තථාගත බුදුරජාණන් වහන්සේ නැති අපිට මේ සද්ධර්මයේ අවශ්‍යතාවය නැති කරලා දාලා කාම විපාකේ කාම ගින්න කාම බඩගින්න යලි ඇති කරගන්නට එපා. එයි සතාවු බුදුරජාණන් වහන්සේ නැති අපිට මේ ධර්මයේ විනාශ කළ යටපත් කරගෙන නැවත නැවතත් පංච කාමයට නම් ගින්න ඇති කරගෙන යන්නට එපා කියන කාරණේ දක්වනවා. ඊළඟට තෝරගන්න. එහෙනම් එදා හිටපු ඉලෙව් නුවණක් කරදෙන මේ තරම් ගැඹුරු අර්ථයක් තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න. තමන්ගේ එදිනදා කටයුතු කරලා තියෙන බොහොම පැහැදිලි. පංච කාමයේ අහිමි වෙවි යනකොට ඒකෙන් ගැලවි ගැලවි යනකොට මුලින්ම පාළුවක් දැනෙනවා. හැබැයි ඒ පාළුවෙන් දැනෙන කාන්තිය මගහරවන්න නැවත පංචකාමයේ හොයාගෙන ගිහිල්ලා ඒ අය තමන්ගේ ජීවිතේ පංචකාමයේ හොයන එක පැත්තට තියලා ඒ පංචකාම පාළුව කාන්තියට අරගෙන තියෙන්නේ මේ දහම් දහම් එනම් දහම යලි මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන තමන්ගේ කටයුතු කරගත්ත ස්වභාවය කරගෙන ගිය ස්වභාවයක් නේද? එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම හිතන්න අපිට හිතනවා නේද? දරුව නලවන කවි කියනකොට මේ දරුව නලවන එකක් දිහා ඇත්තටම කියන්නේ කියලා. හිතලා බලන්නකෝ. ඔන්න බබෝ ඇතින් ගියා ගල් අරඹේ සිටින් මියා ගලෙන් ගලට පණින් මියා බඹුට බයි දුවන්නේ. අපි කියන්නේ බබු කියලානේ. ඉතින් අපි හිතන්නේ දරුවෙක් නලවන්න කිව්වා කියලා. එහෙනම් මේ කියන්නේ ඔන්න බබෝ ඇතින් මියා. බබා කියලා කියන්නේ බොහොම පහත් ලාමක මානසික මට්ටමින් යුක්ත අපි තමයි ඇති අය අපි තමයි ඇත්තෝ කියලා මාන්නයට පත් වෙනවා. ගල් අරමේ සිටි අපි ඇත්තෝ කියලා මාන්නෙන් වෙලාගෙන රාග දේශ මොහ කියන කලු ගල් අරමයෙන් ඒකටම වෙලා අපි ඒකටම වෙලා ඉන්නකම් මොකද වෙන්නේ මේ භවයෙන් භවයට ගල් අරමෙන් අරමට භවයෙන් භවයට නැවත නැවත පැනපෙන යන කෙනා බඹු කිව්වේ මේ තථාගත ධර්ම මෙන්න මේක දැක්ක දවසට පණින එක නවත්තලා දුවත් එහෙනම් දැන් තෝරලා මහා අර්ථයක් නැති නිසා මහා අරකයක් තියෙනවා. දැන් එතකොට මම තව දෙකක් තුනක් කියන්නම් මේ තෝරගන්න ඕන නිසා. දැන් හිතලා බලන්න. ඊට පස්සේ අපි අහලා තියෙනවා මොකද්ද? තණ්ඩලේ දෙන්න දුපලේ දක්කනවා. කටු කැලේ ගාල නොලියා වද දෙනවා. හපුතලේ කඳ දැකලාමගේ බඩ ගන්නවා. පව් කළ ගොනු ඇදපන්තව කල්යන. එහෙනම් මේ කියේ මොකක්ද? තණ්ඩලේ දෙන්න දෙපලේ දක්ෂනවා කිව්වේ. අපි තවමත් අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා බාල කරගෙන තාම මොකද කරන්නේ? දක්ක දක්ක යනවා. මේ දක්ක දක්ක යනකම් උදේ ඉඳලා රැ වෙනකම් අනේක විද දුක් කම් කටුළු වලට ලක් වෙවි. කටු කාත්‍යකින් වලට පත් වෙවි. වද විඳ විඳ කටු ගාලට පැටලුණා වගේද නැති දැන් දුක. අර දුක් කටු කැලේ ගාල මුලියා වගේ දෙනවා. ගාල්ලාද නැති මේ මුලාවට. මේ ගාල්ලේ පැටලිලා පඹ ගාලක පැටලුණා අනන්ත දුකක් ඉදිරියට යනවා. ඊට පස්සේ කියනවා හපුතලේ කන්නේ දැකලා මුනි බඩගන්නවා. එහෙනම් මේ ඉදිරියට විලිච්ච තියෙන මේ විදිහට ජීවත් විලිච්ච තියෙන දුක් කන්ද දිහා දැක්කට පස්සේ ඇතුළු වෙලා යනවා. එයි දහමෙන් මේක දැක්කට පස්සේ මේ ලෝක සත්‍ය මේ පඹ ගාලක පැටලිලා කොයිතරම් දුක් කන්දක් තව විඳින්න තියෙනවා. එහෙනම් මේ පව් කළ නිසා මෙතන ගුණා කියන්නේ ඇත්තටම ගොණෙකුට නෙමෙයි. ගෝතම නායක කියන්නේ. පව් කළ නිසා මෙන්න මේ ධර්මය දකින්න බැරි නිසා තව අදින්න වෙනවා සසර ගමන. ඒ පවෙන් ඇහිලා තව එනම් දුක් විඳ විඳ අදින්ට වෙනවා මේක දකින්න නම් තව කල්යයි. එන්නේ ඒ වගේම කමියක් තියෙන තව එකක්. කළු ගල් කඩාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොනුපුර ගෙවෙන්නේ ගොනා නොවේ හරකයි බර අදින්නේ කිරිගල් පොත්ත කන්දයි අපි නගි එන කලුගල් කඩා ලයි පාරට ගමන්නේ මේ මොකද කියන්නේ අර රාග දේශ මොහ කලුගල් ටික කඩලා මේ පාරට දාගත්තා ඒ දැම්මට පස්සේ මේ ගෝතම නායකගේ දහම අපි පාවිච්චි කර කර පාවිච්චි කර කර රාග දේශ මොහ පාද පාදාන හිමි යන්න යන්න යන්න යන්න මොකද අපි කුර වෙලා බැඳිලා හිටපු අපේ අර පංචකාම අන්තිය ගෙවි ගෙවි ගෙවි ගෙවි යන එතකොට මොකද වෙන්නේ ගොනා නෙමෙයි හරකයි බරදී ගෝතම නායකගේ ධර්මයේ කවදාකවත් බරක් දෙනවද බරක් දෙන්නේ නැහැ මෙන්න මේ හරපද්ධතිය කාගෙන කාගෙන යන මානසික මට්ටමද නැද්ද බලන්න. එහෙනම් මෙන්න මේ හරේ දහම් දී හරේ කනක බර අදින්නවන්නේ බර අදින්න. එහෙනම් මේ පාර හදාගෙන යනවා කියලා කියන්නේ කිරිගල් කියන්නේ බොහොම පිරිසිදු සුද්ධ භවයේ සංකේතය. එහෙනම් මේ දහමෙන් පෝෂිත වෙන්නේ මේ රජින් අවසාන කම් සුද්ධ භවයේ සංකේතය යන පාර පවිත්‍රත්වයේ කිරිගල්පොත් කන්දයි අපි දකින්නේ. මේක යුක්තක් අමාරුයි තමයි අමාරු වුණත් මේක බොහොම පිළිසිදු පවිත්‍ර තැනකට දුක නැති කරගන්න තැනකට පාර හදාගෙන යන ගමන. ඒවා දැන් හිතන්න බොහෝම දහමෙන් පෝෂිත වෙච්ච දහම් නුවණ තියෙන ශ්‍රේෂ්ඨ ලයක් ඇති ආර්ය සිංහල පරපුරක් තිබිලාද නැහැ. තිබුණා. එහෙනම් අදට වැඩිය 100ට කෝටියක් නැගෙනවන තිබිලාද නැද්ද? ඇත්තටම. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න අපි අහලා තියෙනවා තව අම්බලමේ පිනා පිනා වලංකඳක් ගෙනාගෙන ඒක බිඳි ගුණා ගුණා ඒකට මට පිනා මේ පංචකාම අන්තික බල කරගෙන තද කරගෙන ඒක පිනවා පිනවා අපි ඒක මේ ගෝතම නායකගේ ධර්මයෙන් විඳලා දැම්මට පස්සේ හරි සැහැල්ලුයි. දහමෙන් ගත්ත ප්‍රීතියෙන් අපි මොකද වෙන්නේ? සැනසෙන්න පටන් ගන්නවා. දෙයම තෝරගෙන බලන්න. අර්ථ නැද්ද? මහා අර්ථ තියෙනවා. ඒකවල තව කල්පනා කරන්නකෝ. ඔන්න මලේ ඔය නාමල නිලාවලින් අත්ක විදේ පය බුල්ලෙන් සබා වරෙන් කැළණි ගඟේ ඔරු යනවා බලාවරින් සාදුකාර දී ඔරුවට නෙගිලා. දැන් කල්පනා කරන්න ඔන්න මලේ ඔය නාමල නිකාව. ඒ කිව්වේ මොකක්ද මේ නාමල කියලා කිව්වේ නා කියන්නේ පවිත්‍රත්වයේ සංකේතය. එනම් මේ සුද්ධ වූ ධර්මය අපි නෙලා ගන්නට යන්න ඕනේ. හැබැයි මේකත් කලබල වෙලා කරන්න බෑ. පංචකාමයේ ගොදුරු වෙන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් ප්‍රවේශමෙන් ගිහිල්ලා මෙන්න මේ නාමල අපි නෙලාගත්ත ඒක නෙලාගෙන අපි මොකද්ද කරන්නේ? අපි මේ රාජදේශ මෝහලින් වෙන්නලා කාමයන්ගෙන් වෙන්නලා බොහොම පරිස්සමෙන් ගිහිල්ලා මේ නාමල නෙලා ගන්න තැනට අපි ඒක නෙලාගෙන එනකොට අපි මොකද්ද කරන්නේ? මේක නෙලා ගන්නත් ලේසි නෑ. කල්යාණ ගංගාවේ නැගිච්ච ඔරුවකම යන්න ඕනේ. එහෙනම් මේ කල්යාණ ධර්මයේ තියෙන ඔළුවකටම නගින්න. ඒක නැගියේ නැත්තම් මොකද වෙන්නේ? සාධුකාර දීලා අපිට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳට තෝරගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? කල්යාණ ගංගාවේ ඔළුවකට නැගලා හොඳට බලලා පරිස්සමෙන් ගිහිල්ලා අර මල නෙලාගෙන සාදු සාදු කියලා රාග දේශ මොහ මල සුන් කරලා පිරිසිදු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දැන් බොහොම ශ්‍රේෂ්ඨ වූ ගුණයක් ඇති. ශ්‍රේෂ්ඨ වූ දහම් අවබෝධයක් ඇති. මහා ශ්‍රේෂ්ඨ හෙළ පරපුරක උරුම කම් තිබිලාද නැත්ද? තිබිලා නේද? එතකොට ඉදිරියේදී අපි අහලා තියෙනවා අතීතයේදී තිබුණා ඔලිව කෙලිය, මේවර කෙලිය, ලී කෙලිය. එතකොට ඒ විතරක් නෙවෙයි පැල් කවි, පතල් කවි, පාම් කවි මේ ඔක්කොම මහා දහම් තියෙන පොසිනිච්ච අර්ථ තියෙන දේවල්. දහම් අර්ථයමයි නිරන්තරයෙන් මෙනෙහි කරලා තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙම 18 වන්නම් කියලා අහලා තියෙනවා. මේ සියල්ලේම අර්ථ ධර්ම සහිතව දහමමයි කියවෙන්නේ. ධර්මයමයි තියෙන්නේ ජීවිතයට බද්ධ කරගෙන. හැබැයි අපිට මේවා තෝරගන්න දැනගන්න. අහලා තියෙනවනේ එක පඳුරෙන් දී සරක් කපාගෙන එක උසට සඳ නික තෝරාගෙන ගුරුන් නතතදී ලී බෙදවාගෙන අපිත් කෙලිමු ලී දෙපිලට මොකද්ද කියන්නේ එහෙනම් මේ පඳුර කියලා කියන්නේ මොකද්ද අපි මොකද්ද කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ටිකට බද්ධ වෙලා මුලාවටපත් වෙලා පඳුරක් විදියට අඳුරු ගිහිලා නේද එහෙනම් මේ පඳුරේ තියෙන ගස් ටික මොකද්ද කරන්නේ දී ටික කපලා අරගෙන මේ හය කපලා අරගෙන මොකක්ද කරන්නේ? එක උසයත් සඳ එකතුව දාගෙන. එනම් මෙන්න මේකේ තියෙන උස්සභාවය මුලා ස්වභාවය සඳ කියන්නේ දහම් ආලෝකයෙන් නිරන්තරයෙන්ම තොරගෙන ගුරුන් අතට දීලී බෙදවාගෙන. එහෙනම් කල්යාණ මිත්‍රේ ගුරුවරයෙක්ගෙන් මෙන්න මේක විභජ්‍යවාදී කරලා බෙදලා දහම් අර්ථය දැනගෙන අපිත් කෙනෙකුගේ දෙපිලට දීගෙන දෙපිල කිව්වේ මෙන්න මේ නාම රූප කියන ටික දැනගෙන මේ පටිච්ච සමුප්පාද න්‍යාය බෙදන ක්‍රමය දැනගෙන තෝරගෙන මේ මම්මගේ කිය කියා මුලාවටපත් වෙන්නේ මේ කෙලින ගමන නිමාවටපත් කරන අර්ථය ගැන ඇඟෙන්න කලියා. එහෙනම් දැන් ඉතල බලන්න. එහෙනම් ඔන්න ඔය ආදී සිංහල ජාතියේ ඇත්තටම මම වටිනා තැනක දෙනවා ඒ අයගේ පංචකාම ගින්න අඩු නිසා පංචකාම අවශ්‍යතාවයන් එදිනදා ජීවිතයට යැපෙන්න යමක් කරගෙන තමන්ගේ කුසගිනි වේදනාව දුරු කරගෙන මොකක් හෝ තැනකට වෙලා තමන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයට නැඹුරු වෙලා මහා සංඝ පරපුරේ ඇසුර අරගෙන කටයුතු කරගෙන ආපු රටාවක් තිබෙනවා. දැන් එදා හිටපු මිනිස්සුන්ට ගුවන් හොවනාවක් නැහැ වේවි. ඇයි? අවශ්‍යතාවය විතරයි. බොහොම නිවිච්ච සනසිච්ච මානසිකත්වයකින් යුක්තව අනුන්ට යහපත තමන්ටත් යහපත අනුන්ට ආදී මෛත්‍රී ගුණයෙන් යුක්තව කටයුතු කරනවා. මෙලවත් සැලසීම පරලවත් සැලසීමට මඟ හදා ගන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. දැන් අද මොකක්ද ඉන්නේ වේගෙන් යන්න ඕනේ ඇයි? වේගෙන් යන්න එකක් හදනවා. ඒ හිමිපත් වෙලයි නැත්නම් පත් වෙවි යනවා පත් වෙවි ඉන්නවා යන්නේ පත් වෙලා එන්නේ පත් වෙලා ඉන්නේ පත් වෙලා මහා වේගයක් වුණා. එතකොට Tamanටත් අයහපත අනුන්ටත් අයහපත. ඉරිසියාවයි කෝපයයි මාන්නයයි වෛරයයි පරිගැනීමයි මුල්ලයි. මෙලවත් පිළිහිව පරලවත් දුගතියට පාරයි. දැන් එදාට දිනු අද දිනු එහෙනම් අද අන්තිම අදාගේ පිරිහීමද නේද අන්තිම පහළ බාලාන්ති හැබැයි එදා ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගත්තාට අමුතු සංනිවේදන ක්‍රමයක් වුණේ නෑ ඇයි මේ දහම් දියෙන් ගොඩනගා ගත්ත ආධ්‍යාත්මික ශක්තිය තුල ඕනතරම් සංනිවේදන කරනවා උඩින් යන අහසින් යන අමුතු යන්ත්‍ර වුණේ නෑ ඕන තරම් ක්‍රමවේද දුන්න හැබැයි ඒ එකකවත් එයාලට අවශ්‍යතාවයක් නෙමෙයි විනහම ඕකෝ. ඒ ඔක්කොම ලෝකේ. අද මොකද්ද? උඩින් යන්නත් උන වේගින් යන්නත් උන ඒ තරමට කෙහිල්ල වැඩි නෑ. ඒ තරමට කෙහිල්ල. එහෙනම් දැන් තෝරගෙන බලන්න ඉන්නේ මුලාව. අපි ඉන්නේ බොරුවක කියලා අත්තකම තෝරගන්න ඉන්නේ. එහෙනම් දැන් තෝරගන්න මේක දැක්කේ නැත්නම් තව ගොඩක් කල්යයි නැහැ. තව ගොඩාක් කල්යයි අපිට. ඒ නිසා මේක තෝරගෙන වහ වහ මෙන්න මේක කල් නොයවාම මේ පිළිවෙතට ඇවිල්ලා මේ නිවන සැරසෙන මග ඇසුරු මිශ්‍ර කරගෙන දහම්දී පෝෂිත වෙලා මෙන්න මේ දක්වන දැක්කිල්ල නවත්තන්න බලන්න. එන දෙහිතන්ට මේ සියලු ප්‍රතිපත්ති ක්‍රමවලින් අපි මුලාවටපත් වෙලා අපි සම්පූර්ණයෙන්ම අඳුරු වලාපටකින් වෙහිච්ච තැනකින් අපි කාමයේ තුල ගිල්ලලා ඒකේ අඳුරෙන් වැහිලා කොයිතරම් මුලා අඳුරටද ඉන්නේ කියන කාරණාව තෝර බේරගෙන එතනින් ගැලවෙන්න ඕන විදිහට යලි යලි කල්යාණ මිත්‍රය අසුරු කර මේ දහම ඇතුළට දාගන්න අපි හිතන් ඉන්නේ කොහොමද අපි සියල්ල දන්නවා අපි උගත්තු කියලා. හැබැයි ඇත්තටම අපිට තියෙන්නේ මොකද්ද? උගත්තු කියලා කියන්නේ අර රටහාල් කැවිලා ගත්ත පිළි ටිකක් විතර අලාගෙන ගන්න. එතනින් එහාට අපිට තියෙන උගත්කමක් නෑ. හොඳට හිතලා බලන්න. මම මම කියලා මුලාවේ මාන්නේ මම ලොක්කාර කියන හිතාගෙන ඉති දිමට දාන. දාලා පාගන්න. ඔය ලොකු කරගෙන ඉන්නේ මා පිළි ගොඩක් ගඳ ගන්න ටික. ඔය ටික දකින්න. ඒ ටික දාලා පාගෙන කම් අපි ගඳ ගන්න දැනකින් ඇත්තට අපි ඇත්තටම මොකක්වත් නැහැ. ඇත්ත මොකක්ද? අපි දන්නේ මුලා වෙන විදිහ විතරයි. අපි දන්නේ දුකටපත් වෙන විදිහ විතරයි. පඹ ගාලට පැටලෙන විදිහ නිසා ගලව ගන්න විදිහ තෝරගන්න. ඒක මාත්‍රිකවත් නුවණ තිබුණාද කියන එක බලන්න. දැන් ඇත්තටම අර පහන් දැල්ලට වහන්න සතුව ගෙන්නේ. මැරෙන්න කැමැත්තක් නැති වුණාට පිච්චෙන්න කැමැත්තක් නැති වුණා. අර පංචකාම ආස්වාදයට රැවටිලා වහ වහ දැන් පිච්චි පිච්චි ඉඳලා ඒකේ වහපු නිසා දැන් මොකද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේයෙන් පිච්චිලා පිච්චිලා අවසාන මරණයට පත් වෙනවා. එහෙනම් දැන් අපි අනුගමනය කරන ක්‍රමවේදය හරියි. අන්තිමේ. එහෙනම් ඕක දැකලා මම කියන්නේ රැකියාව අතහරින්න නෙමෙයි. ධර්මවල වතන කියන්න ඕනේ. ඒ ඒකට සුදුසු පරිසරයක් තාම මේ විදිහේ පහළ වෙලා නැහැ. ඒකට සුදුසු ආර්ය ප්‍රතිපද ක්‍රමයක් නැහැ. හැබැයි ඒක මතු පරපුරට දායාද කරන්ට නම් ඔබ මේ මොහොතේ ශක්තිමත් වෙන්න ඔබ මේ මොහොතේ ක්‍රමවේද එක මාත්‍රි මාත්‍රි හරි පුරුදු කරන්න ඒක ප්‍රගුණ කරන්න මේක රෝගියාත්මව දැකලා දරුවන්ට මේ රෝගියෙන්ට යන්න අතවන්නට එපා අපේ නව පරපුරට දිවි වෙන මේ දරුවන්ට උඹලා කහපල්ලා කහපල්ලා කියලා උද්‍යෝගමත් කරන්න එපා. බුද්ධ ශාසනයට අද ධර්මයේ පූජා කරන අම්මේ තාත්තු දැක්කම කොයිතරම් හිගද කියලා බලන්න. දැන් මෙන්න මේ දහම ටික ටික ඇහිලා අවබෝධයෙන් පස්සේ තරුණ දරු වෙනවා හේත් නැවතී. ආවට පස්සේ හිත වික්ෂුන් වහන්සේලාට බැනලා මොකද කරන්නේ? අපිට ඉන්නේ එකම දරුවා හොරකම් කරගෙන නාවතු කිමොක්කුද බුද්ධ ශාසනය උන්නේ කියලා. තවත් අවඩ අසාධාරණ කරේ. අර දරුවන්ව කෑ ගහද්දි මොකද්ද කරන්නේ? අර ජීවිතයට ඇදලා දාන ඇදගෙන යනවා. ඒ දහම් අවබෝධ වෙච්ච කෙනෙකුට ගිහිගේ ගිනි ගියක් කියලා තේරෙනවා. එහෙනම් ඒ දිවාපිය කරන්නේ මොකක්ද? යම රාජ්‍යෝ අවීචියට ඇදගෙන යනවා වගේ ඇදගෙන යනවා මහ මුලා සහගත තැනකී. මේ තෝරගන්න ඇවිල්ලා මේකේ ඉන්න වික්ෂුන්ට බැලලා බැලලා බැලලා මොකද කියලා නවතා. අර දරුවා ඇදගෙන. හැබැයි ඇදගෙන ගියත් ඉන්න බෑ වැඩි කාලයක් මොකද? පාත්‍රි වෙනකොට එයාට ඉන්න බෑයට කහන්න උනනාවක් නෑ. ඒක ලෙඩක් කියලා දැකලා දහම් ඖෂධයේ මාත්‍රයක් හරි පත්‍ය කරගත්ත කෙනෙකුට මොකද කහ කහ ඉන්න බෑ. කාන්න හිත යොමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒලා දැන් තෝරගන්න අපි ඇත්තට එදා බුද්ධ ශාසනය කරන විදිහයි බුදුරජාණන් වහන්සේගේ කාලේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර විට අද උපන් දරුවා ඉන්න තාත්තා උදෑසන වැඩට ගිහින් හවස පන්සලට ගිහින් ධර්මය අහන සමහරට අරියක් වෙනවා. එහෙම සිවුරු දාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පින්න පාති ගමන වඩිනකොට ගස් බඳලා ගහනවා. වගේ කෙල්ල අනාථ කරපු එකා මගේ දරුවෝ දරුවා අනාථ කරපු එකා කියලා අල්ලගෙන ගහන. මහරහතන් වහන්සේලා පින්නපාත කරනකොට මිනිස්සු හැංගෙනවා දරුවෝ ඇතුළට අරගෙන. අපේ දරුවෝ වසී කරගෙන යන වසියක් දෙනවා මේ උන් කියලා. සමාජවල දානියක් දක්වා බෙදන්නේ නැහැ. එවැනි පලාත් තිබුණ මුලේ. එයි ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් සමහර වෙලාවට මේ දරුවන්ට කිරිදිවි දරුවෝ නලව නලව ධර්මයේ ශ්‍රවණය කරපු අම්මලා දහම් ශ්‍රවණය කරනවා ඉවර වෙනකොට අරිහත් වෙලා සියලු කෙලෙස් දුරු කරනවා. කිරි එරෙන්නේ නැහැ අවසන්. කිරි එරෙන්නේ තිබුණු හේතුවයි කියලා. දැන් මේ අම්මට පුළුවන් නේද මගේ දරුවා මගේ දරුවා කියලා අහලා ඉතිහි ගෙදරින් පුළුවන් කමක් නැහැ අර දරුවා කාට හරි බාර දීලා මොකක්ද කියලා. බුද්ධ ශාසනයේ ඉන්න ජීවිතේ දාගන්න. හැබැයි මෙන්න මේ අම්මා දිහා බලලා බාහිර ඉන්න ධර්මයේ තේරෙන්නේ නැති බොහෝ පිරිසක් කියනවා. හිතා පපුවන් නැති ගෑණියා අර කිරිදරුවේ දාන ගිහිල්ලා ඉන්න අපුරු බලාපල්ලා. එහෙම කියයිද නේද? අද එවැනි සමාජයක් නැද්ද වෙන්නේ? එහෙනම් තෝ. එහෙනම් දැන් එදා හිතන්නකෝ බුද්ධ ශාසනය එදා හිමි වරපුවායි, ඉස්වි දූතන කරපුවායි, ගණිකා වෘත්ති එදිකයක් මේ ධර්ම අවබෝධ කරලා බුද්ධ ශාසනය ඉවර එකද නේද? හැබැයි අද එහෙම කෙනෙකුට ධර්ම අවබෝධ වෙලා බුද්ධ ශාසනය පැවිදි වුණත් අපි මොකද්ද කියන්නේ? හොරන්ට තියෙන දහදුනා වැඩ ඔක්කොම කළා කළා සාධනෙ කරලා මේක ගියා. එහෙම කියන්නේ. එහෙනම් මේ අවබෝධයෙන් හතරයි. එහෙනම් හොඳට තෝරගන්න මෙවැනි දේවල් කියලා මහා අකුසල කර්ම කරගන්න එපා. පාප කර්ම කරගන්න එපා මහා භයානකයි. ඔබ නොදන්නා පැත්තක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා හොඳට නුවණින් දැක්කම තේරෙයි. ඉස්වි දූසකයාද මංකොල්ල කාපු කෙනා මිනි මරවද කියලා මේකට අදාළ නැහැ. සමහර විට ඒ දහම අවබෝධ කරගෙන ඉවේ. සමහර විට තුන්ති හැටපත් දවසෙන් පොයට සිල් රැද්දක් විතරක් ඇඳගෙන රෙද්දෙන් නිවන් දකින්න හදපය මොකක්ද? එතන ඉන්නේ. එහෙනම් ඒ අයට බුදු සරණ කරන්න දෙයක් නෑ හොඳට තෝරගන්න. ඇත්තටම මේ නිවන් දකින්නවා කියලා කියන්නේ අපි එක තැනකට වෙලා සුදු පාට ඇඳුමක් ඇඳගෙන කරන වැඩක් නෙමෙයි. සීලය කියන්නේ මොකද්ද? ලයේ ඇතිවෙන සිතින් ස්වභාවය. ඒක ඇති කරගන්න නම් අනිවාර්යයෙන් මේ දහම්යෙන් පෝෂිත වෙලා ඇතුළ නිවන විදිහ දැනගන්න වෙනවා. ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න වෙනවා. ඒනම් මේ සීල් කියන්නේ දෙන්න පුළුවන් එකක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි අද අරගෙන මහා උජාරවට සීල් ගන්නද නැහැ. ගන්න. ඒනම් සීල් දෙන්නත් බෑ ගන්නත් බෑව. සීලේ කියන එක පිළිගන්න අපි ඇතුළ. එහෙනම් අද තියෙන්නේ දෙන සීලයක් ගන්න සීලයක් නෙවෙයි. දෙන එකක් ගන්න එකක්. ඒ දෙලේදී ගන්න එකේ මොකද්ද කරන්නේ? සුදු පාට ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? පාවිලිලා ඉඳලා දෙන දාන ටික අරගෙන නිදි මර මර නිදි මර නිදි කිර කිර නිදි කිර කරලා ඉඳලා මොකද්ද කරන්නේ? කොහෙට හරි හේතු වෙලා හොඳ නිින්දක් දාලා අවසට එවිලා බලන්න බාට දෙක එහෙම නැති වුණා බලන්න පුළුවන් දෙරපු කැලේ දෙක එහෙම නැති වුණා නේද? ඒ වාසකමනි තී. එලා ඔතන දෙනවා අද තී. නම මම මේවා කියන්නේ දකින්න අපි ඉන්නේ කොයිතරම් පහත් තැනකද? අපි බුද්ධ ශාසනය කියලා හිතාගෙන කොයිතරම් අඩු තක්සේරුත් අව තක්සේරුත් එහෙනම් මේ බුද්ධ ශාසනය කියන්නේ මේ මුළු මහත් ලෝකයක්ම සලසන්න පුළුවන් මුළු මහත් ජන පරපුරක්ම නිවන්න පුළුවන් ඒ තරම් ශ්‍රේෂ්ඨ ධර්මතාවය මෙන්න මේක තෝරගන්න මේක තෝරගෙන මේක අවබෝධ කරගන්න මේ ටික නොදකින තාක්කල් අපිට කියන්න තියෙන්නේ අර අවසානයේ මැරුණට පස්සේ දැනදකේ නිවන් සෝදානවනේ අන්න ඒ වගේ දෙද්දේ නිවන් කියලා තමයි කියන්නේ. මේ වෙන මොකක්වත් කරන්න ලැබෙන්නේ. එනවා හොඳට තෝරගන්න. මේ බුද්ධ ශාසනේ දානමාන පින්කම් ආදී කරනවා නම් මේවත් කරන්න ඕන අර්ථ දැනගෙනවා. නැත්නම් ඒව කරා ඇති වැඩක් නැහැ දිනුමක්. ඒක දැන් අපි තෝරගන්න ඕනේ. මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ බුද්ධ ශාසනේ වැදගත්කම දැකලා ඒ ගුණේ පිහිටලා නිවිච්ච ගුණයකින් දානමාද ආදී පින්කම් කළේ නැත්නම් වැඩක් නෑ. වැඩක් නෑ. අපි මෙහෙම හිතන්න පුළුවන්. අපි අද ඇත්තටම අවංකව පන්තන කියන්නේ පාන්ති කුල හිතද නේද? පාන්ති කුල. හාමුදුරුවෝ තවන්කව පන්සලේ ඉන්නේ මේ පාන්ති කුල පිළිකේ ඉන්නා. ඇයි නැත්නම් මෙලහකට ගෙදර ගිහින්. ඇයි පාන්ති කුලේ නැත්නම් මිනිස්සු දාන දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඉඳ වෙන්නේ ඇයි දහම් නෝකෝදයක් නැති නිසා. නිරන්තරයෙන් තෝරගන්න. අද අවංකවම ගත්ත ගිහි පෙරදි දෙපාර්තමේන්තු බහුතරයක් කැපෙන්නේ පාංශිකුල නිසා. පාංශිකුල නිසා මිනිස්සු බැරිලා දන් දෙන්න ඕනේ කියලා නියාමයක් පවත්වගෙන සම්මුතිය ආරම්භ නැත්නම් පන්සල ඉවරයි, දායක ඉවරයි, දහම මෙහෙමවා පවතියි. එහෙම හරි ලොකු දෙයක් පාංශිකුල වෙන්නේ හරි බුදු සාසනේ මේ තාක්කාලයක් සුරක්ෂිත වෙලා පැවති. අපි කොහොමද පාන්සුකුලේ මිනිහෙක් මරණයට පස්සේ මොකද කරන්නේ ජීවත් වෙලා ඉන්නවට වැඩි මේකක් කරන්නේ ගිරාල් විලක මලකද කියලා මොකද කරන්නේ රට වටේම ඔක්කොටම මොකද කරන්නේ දැන් පාටි ඉපේ ගෙනලා ගාන නේද එහෙමද නැද්ද ඔන්න මලකේ ස්වභාවය බොන්න දීලා මත් කරන බූරු ගත්තවලනේ රාග දේතු මොහ ඔක්කොම ව්‍යාප්ත කරන මොකද කරන්නේ මැරෙච්ච මිනිහා අනුමෝදන් කරලා තියෙන පිළිද පවුලට ආපහු එහෙනම් තෝරගන්න මේ පාන්දු කුලේ එදා ගන්න තිබි හොන්නේ මිනිස්සෙක් මරණට පස්සේ මුලින්ම ගිහිල්ලා තියෙන්නේ කොහෙද ගමේ පන්සලේ හාමුදුරුවෝ ගිහිල්ලා උපදෙස් අරගෙන තියෙන මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙනම් මේ ගහම්දියෙන් පරිපූර්ණ වෙච්ච මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ මෙරිච් මිනිහා මොකද කරේ ඔතාලි වලක්කම නිවල මොකද කරන්නේ ඒ වලලරිට ගෙනියනවා ඊට පස්සේ මුළු ගමමත් එකතු වෙනවා හාමුදුරුවෝ දෙදෙනට යන ඒ උළුගමක් එකතු වෙන නිසා දහම දෙන්න පුළුවන් හොඳම තැන. ගිහිල්ලා අඬා ගඳුලින් සෝකයෙන් ඉන්න මිනිස්සුන්ට මොකද කරන්නේ? දහමින් අවවාද අනුශාසනා කරලා දහම් දහමට යොමු කරගෙන ඒ වෙලාවේ මහා සංඝයාට පැහැදිලා කරන දානමාන ආදී යම් පින්කමක් තියෙනවා නම් ධර්ම ශ්‍රවණේ මතුවෙන යම් පුණ්‍ය ශක්තියක් තියෙනවා. අර මිනිස්සු වලේ දාන මොකද කරන්නේ? අර මලකට දාන ඉවරලා ඒ පුණ්‍ය ශක්තිය අන්න අර මැරිච්ච ඥාතියට අනුමෝදන් කිරීමක් කියන මොහොතේ විතර. අනුමෝදන් කරනවා කියන්නේ මෙතන දැකබලා සතුටටපත් වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඕක හොඳට තෝරගන්න. මේ මැරිච්ච හැමෝම ගහෙන් එළියනවා කියලා ශනිකව උපදිනවා තවදන්නේ කියලා අපි හිතන්නේ. ඒ අපි අවබෝධය තියෙන දුර දැක. එනම් තෝරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කියලා. චුති පටිසන්ධි කියන්නේ එක චිත්ත වීදයක ශරීරයක ගොඩ නැගෙන දෙක. ඒක ගැඹුරු එකක්. එහෙනම් තෝරගන්න. ඔන්න මැරිච්ච බොහෝ අය තමන්ගේම නිවසට වෙලා ඉන්න මොකක්ද? තමන්ගේම අම්මා තාත්තා දුව පුතා කියන හැඟීමින් යුක්ත. දැන් එතකොට අතීතයේ ඉඳලා සිරිතක් ආව නේද? මරණයට පත් වුණාට පස්සේ දානිට කලින් ගෙදර තියෙන මොකක්ද කටුවක් තියෙන එකක් තිබුණා නේද? කන්න ආහාර ටිකක් ගෙනම කටුවක් විදිහට තියෙන එකක්. අපි කියවනේ මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැබැයි මේක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. මම මෙන්න මෙහෙම එකක් කියන්නේ. ඔය പ്രേත කියලා කියන්නේ මොකටවත් නෙවෙයි. අපි ජීවත් වෙනකන් ජීවත් වෙන්නේ අනුන්ට අතපහදන. දැන් අපි අනුන් නෙවෙයි අපි අපි ඉඳ නැද්දී. අනුන්ගේ මොකක් හරි බලාපොරොත්තු වෙවි ඒ මන්දී අපි අපි ඉඳ නැද්දී. අන්න මොකද එන්නේ අනුන්ගේ යතර නිසා කියන പ്രേත. පරහේ අත പ്രേත. එනම් බෞද්ධ මරණය මත යන කොටලටද හතර අපාය ප්‍රේත කියන තැන නෙවෙයි. ඔන්න ඒ පරහේ අත කියන තැනට ප්‍රේත කියන තැන උප්පත්ති ලැබෙනවා. ප්‍රේතානම් උපකම්පති කියලා පිරිනමෝදන් කරන්නේ ඔන්න ඒ කොටසට. අපි දැන් තෝරගන්න ඕනේ මොකද්ද? අපි හිතමුකෝ අපි කවුරු හරි දවස් 3-4 අපි කාට හරි කණ්ඩ දෙන්නේ නැතුව තියෙනවා. දැන් අපි බඩගින්න ඉන්න මොහොතේ ගෙදර මහා කෑමක් හදනවා සුවඳක් වෙනවා. කෑම ගොඩාක් හදනවා. මේ හදන අතරතුර එයා පැත්තේ බණක් කියනවා. බණක් යන්න කතා කරනවා. දැන් අපි බණ බණට යන්න බලාගෙන ඉඳීද? අර වියන කෑම කාලා බඩ කුණුව ගන්න බලාගෙන ඉඳීද? ඒකද නැත්නම් අග්‍ර වෙලා තියෙන්නේ මොකද? අන්න ඒ වගේ මේ මැරිච්ච ඥාති පිරිසට බහුතරයක් ඉන්නේ කන්න කවුරුත් දෙන්නේ. හරියම කරන උයාගෙන කන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඒ අයට ඉවත් කරපු මල මුත්‍රා සොමිසු ටිකක් විතරයි ගන්න ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ මුලින්ම එයාට සිත් සතුටු කරන්නේ. එයා ඒ කැමති කරන විදිහට ආහාර ටිකක් හදලා මොකද කරන්නේ? අන්න ඒක එයාට කැප කරාම ඒක ගන්තේ ආග්‍රහණය කළ කුස පුරව ගන්න. දැන් ගන්න කුස පුරව ගන්න කෙනා බඩගින්නේ පිළ පෙළන්නේ. දැන් මොකද වෙන්නේ මේ කරන පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වෙලා මේක දැක බලාගෙන අන්න සතුටටපත් වෙලා පුණ්‍ය අනුමෝදනාව කරනකොට මෙන්න මේක අනුමෝදන්වනවා අනේ සාදු සාදු කිය. එනම් මේ දැක බලා සතුටටපත් වීමයි අනුමෝදනාව කියන්නේ. අන්න එතනින් මොකද්ද වෙන්නේ? ඒ වැඩෙන හිතේ සතුටෙන් නැගෙන පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙලා දුගතිගාමී තැනකින් යන්න තිබුණා නම් ඒකෙන් අත මිදලා සුගතිගාමී තැනක උපදිනවා. එහෙනම් අපි අද කරන්නේ ඇත්තටම ඕකද? ඔහොම කිසි අර්ථයක් ගන්නේ නැහැ. එයි මේ තවත් හතක් තියාගන්නේ. දවස් හතක් තියනවා කියන එකක් නෑ දානේ. මේකේ නියම අර්ථය මොකද්ද කියලා බලන්න කෙනෙක් මැරලා වලේ දැම්මට පස්සේ එකපාර දානයක් දෙන්න පින්කමක් නැති කියලා ගන්න අමාරුයි. ඒ නිසා මිනිස්සු එතනින් යාට මොකද්ද කරන්නේ මේ බුද්ධ ශාසනයේ ගුණේ දැකලා මේ ධර්මයේ ලෝක සත්‍යයන්ට දෙන්න මහා අවස්ථාවක් කරගෙන මේ මහා ධම්ම මහා සංඝයාට දෙන්න මහා අවස්ථාවක් කරගෙන අන්න ඒක මනාවකට සිහියට අරගෙන සතියේ යුක්තව මොකද්ද කරන්නේ? ඒ කටයුතු සැලසුම් කරන්න සංවිධානය කරන්න කාලයක් යනවද නැද්ද? කාලයක් යනවා. අද ඔබ මොකද කරන්නේ? දෙන්නම් වාගේ දෙත් ලෝකෙට පේන්න මොකද්ද කරන්නේ? කුණු කම් හිතේ තියාගෙන එහෙම නැත්නම් දැඩි මුලාවෙන් සිටිවිලි අරගෙන අරයට පේනවා. පේන්න මෙයාට පේන්න දන් දෙන්න මහා මුලාකාරයක පහක් දෙනකට වැටලාද නැහැ. එතන 100ක් තියෙනවා. එහෙනම් දවස් හතෙන් දාන දෙති කියලා නෙවෙයි මේක. සතිය 100 පවත්වලා මේ ධර්මයට ලැබුරු කරලා දාන දෙන්න. ඒකයි අපිට මේක ඒකරාශී කරගන්න සැලසුම් කරගන්න යන්නේ දවසයිද දෙකයිද 30 යුක්ත. ඒකමනා 30 යුක්ත සැලසුම් කළා සංවිධානය කළා දවසින් දෙකකින් හරි පුළුවන් නම් බණ කියලා දාන පූජා කරනවා. මේ ගොඩනැගෙන පුණ්‍ය කුසල ශක්තිය මනාසීයෙන් සතිය අනුමෝදන් කරන උන සතියෙන් දීපු දානෙ. එතන අද මේ දවස් හතක් අල්ලගෙන පටලවගෙන මහා මුලාසහගත න්‍යායක් ඇති. එහෙනම් මේ ඔක්කොම වැහිලා දැනගන්න. එහෙනම් මේ කියන්නේ වැහිලා. මුලාවට පත් වෙලා අපි මොකද කරන්නේ? අඳුරක් තුල අතපොත දගා අතපොත දගා අර මහා කැලෑවක අතරමං විච්ච අන්ධ අලියේ ගානට පත් වෙලා ඉන්නේ. එහෙනම් අර ආර්ය කුල සිවිත් නැවත ස්ථාපිත කරගනි. ඒ වගේ අර්ථ ධර්ම තමයි ජීවිතයට සහසම්බන්ධ කරගන්න. මෙය යන ගලපකින් වහවහාම මේ නිවන ප්‍රතිපත්තිය අනුගමනය කරලා බුද්ධ ශාසනයේ වැදගත්කම තේරුම් අරගෙන මේ ආර්ය සිංහල ජාතිය යලි සුරක්ෂිත කරලා ආර්ය ධර්ම යලි මේක තුල ස්ථාපිත කරලා නැවත නැවතත් මේ බුද්ධ ශාසනයේ සුරකින්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්නට අවශ්‍ය කරන ඥාන නුවණ පහළ වෙත්වා ප්‍රඥා නුවණ දැල්ලෙත්වා ප්‍රඥා පහන දැල්ලෙත්වා මේ සාධනාව ඒවනම් අනන්ත ජාති සංසාරේ පටන් මේ මොහොත දක්වාම අපි කැමිනෙන ගමනේදී සම්මා සම්බුදුජානක මහන්සියලාට පස්සේ බුදුජානක මහන්සියලාට අරියත්ම උත්තරයන් වහන්සේලාට ආදී උතුමන් වහන්සේලාට සම්මා සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන එකකයි වචනේ කියනවා සුන්දරේ යම් කිසි අවඩක් අසාධාරණයක් ඉන්දියා හිංසාවක් සිදු කළා කියනවා නම් මේ මොහොතේදී සිටින් සිටින්නකින් හරි ලැබුණා වූ යම් කිසි අවඩක් අසාධාරණයක් තියෙනවනේ ඒ සියල්ලටම මේ මොහොතේදී ජනිත වන්නට යෙදුණා වූ අනන්ත පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වුණා වන්දි ජීවත්වා වන්දි ජීවත්වා වන්දි ජීවත්වා කියලා සාදුනා දක්වනවා ඒ වගේම මේ නැගෙනා පුණ්‍ය කුසල ශක්තිය අනන්ත ජාත සංසාරේ පටන් මේ මොහොත දක්වාම අම්මා වෙලා තාත්තා වෙලා දුවා වෙලා පුතා වෙලා ඥාති මිත්‍රාදී වෙලා යම් කිසි කෙනෙක් සතර වර්ගයේ ඥාති වර්ගයේ පින් අනුමෝදන්ට බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු දෙනාට මෙකින් ඇගෙනා වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා සාධුනාදයෙන් පවත්වන කර එතේ අනුමෝදන් වෙලා සුගතිගාමි ජන උප්පත්තිය ලැබලා පස්සේ සුදුවර කරගෙන වහ වහාම උතුම් ධම්ම අවබෝධයේ පිහිටම අවශ්‍ය කරන හේතු සකස් කරගනිත්වා කියලා සාධුනාදයෙන් පවත්වන කර ඒ වගේම මේ මොහොතේදී විහිදලා පැතිරලා යනවා වූ සුත්ත පුණ්‍ය කුසල ශක්තිය මේ පින්කමට සිටින් සිටවිල්ලකින් හරි වචනකින් හරි යම් කිසි උදව්වක් උපකාරයක් කරපු යම් තා කෙනෙක් ඉන්නවනම් ඒ සෑම සියලු දෙනාටම අනුමෝදන් වෙන්න අනුමෝදන් වෙන්න සාධනාවේ පවත්සන්න මේ මොහොතේදී නැගෙනා වූ පුණ්‍ය කුසල ශක්තිය මේ මුළු මහත් විස ධාතු පුරා විහිදේවා විහිදේවා විහිදේවා පැතිරේවා පැතිරේවා පැතිරේවා පීඨාවා පීඨාවා පීඨාවා එසේ වීදිලා පැතිරිලා පීඩලා ගිහිලා මේ සුද්ධ චිත්ත කිරණ ශක්තිය මුළු විශ්ව ධාතුම නැහැවෙත්වා නැහැවෙත්වා නැහැවෙත්වා කියලා අධිෂ්ඨාන කරන්ට සියලු ලෝක සියලු සත්‍යම පරම නිබ්බාන සුඛයෙන් සුඛිත කරගත්තා කියලා අධිෂ්ඨාන කරන සාධුනාදයක් පවත්වන්නට ඒ වගේම විසුතුට භාවයෙන් මත් වෙලා මුලාවටපත් වෙලා මේ පංචකාමයේ අග්‍ර කරගෙන යම් තා පිරිසක් ඉන්නවා නම් මේ ලෝකවාසී 31 ලෝක දාස්තලේ කොහෙ කොතනක හරි ඒ සෑම සියලු දෙනාටම සම්‍යක් දෘෂ්ටික නුවණ පහළ වෙත්තා ප්‍රඥා සිවිර වෙත්තා යලින් මෙන්න මේ විශ්ව ධාතුන්ගේ තුල මේ සක්ඛණ්ඩ සක්නඳ පතුරන්නට අවශ්‍ය කරන හේතුකාරක ධර්මයන් සකස්සෙත්වා සකස්සෙත්වා කියන සාධනාදියක් පවත්වන්න යලියලත් යලියලිත් මෙන්න මේ රට දහම් දීපයක් බවට පත් වෙනට අවශ්‍ය කරන වටපිටාව සකස්සෙත්වා සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ ශක්තිය ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබෙත්වා ලැබෙත්වා කියන අදිෂ්ඨාන කරන්ට ඒ වගේම උතුම් නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නදී යන ගමනේදී ලෝකකාරක වශයෙන් මාර්ගකාරක වශයෙන් අමනුෂ්‍යකාරක වශයෙන් යම් කිසි බාධාවක් වෙනවා සියලු බාධාවන් දුරේත්වා දුරේත්වා කියලා සාධනාදයක් පවත්තන්ට සියලු ලෝක සියලු සත්‍ය සෝතාපන්න ඵලයේ නිරුක්තිත්වා සතරදාගාමී ඵලයේ නිරෝධීත්වා අනාගාමී ඵලයේ දුකිත නිත්වා අරියත් ඵලයේ සූපත්ත්වා පරම නිබ්බාන සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාධනාදයක් පවත්තන්ට සබ්බීතියෝ ගජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ සුඛී හෝතු අභිභාගශීලිස්ස චන්නසහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරහාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු